අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසනවනේ බ්‍රහස්පන්ද පාසන චාරිත්‍රයකට රැස්ුනේ ධර්ම දේශනාවකටයි ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තඨ පඤ්ඤාං අසුචි මනුස්සායේකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ වගේ බ්‍රහස්පතින්දට ඉදලද හැම අවස්ථාවකම ධර්ම දේශනාවකදී සම්බන්ධ වෙනවා ඒ සඳහා අපි විපස්සනාට බර මාතෘකාවක් අරගෙන අපි අපේ භාවනා ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට අරණ්‍යගත ජීවිතයට අවශ්‍ය තොරතුරු එක්ක කරගන්නවා ඒ සඳහා අපි ਸਰවඥ දේශිත සූත්‍රයක් ඉදිරින් තියාගෙන ඒ සූත්‍රයේ එකින් එක එකින් එක ටික ටික ගැඹුරට යමින් දේශනාවල් දේශනාවලියක් විදියට දේශනා මාලාවක් විදියට පවත්න්නේ අපි එකම වගේ පිරිසක් එකම වහලයට නැවත නැවත රැස් වෙන නිසා. ඒකෙන් අපිට ලැබෙන ලාභය තමයි මේ සූත්‍රයේ පසු පසු දේශනා අනුසාරයෙන් ඉදිරියට ගැඹුරට ගැඹුරට අපිට යආ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අද ඉදිරියෙන් තියාගත්ත දවසේ මාතෘකා වශයෙන් ඉදිරිච්ච මේ ගාථා රත්නය සංග්‍රහ වෙලා තියෙන්නේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ කොද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ කග්ගවිශාන සූත්‍රය. විශේෂයකට තියෙන්නේ මේ තමයි මේ සූත්‍රයේ තියෙන අවසාන ගාථාව. මේ සූත්‍රය ගාථා 41කින් සමන්විතයි. අපි මේ වෙනකොට නිස්සරණ වනේදීම ඊට ඉස්සලා තිබුණු ગાථා 40 සාකච්ඡා කරලා තියෙනවා. අද මේ සූත්‍රය නිම කරන්නත් අවසාන ગાතාව මාතෘකාර තියාගෙන ධර්ම දේශනාව පටන් ගන්නත් ලෑස්ති වෙනවා. ඉතින් මේක ඒ කග්ගවිසාන සූත්‍රයේ සඳහන් වෙන සාමූහික අර්ථය, පින්ඩාර්ථය ගැප් කරා වගේ හැබැයි ටිකක් පැංගිතිරහයි, එහෙම නැත්නම් ඇඹුලයි තේරුම් ගන්න අමාරුයි විශේෂයෙන්ම විපස්සනා කියලා දන්නේ නැති කෙනාට විපස්සනා කියන එක භාවනාවෙන් දන්නේ නැති කෙනාට මේක පැත්තකට දාන තරමට හොඳයි ඒ තරමටම මේක අපහසුයි ගිල ගන්න දිරව ගන්න විපස්සනා කරන කෙනාට නම් තමන්ගේ භාවනාව හිර වෙලා ටැග් ගහලා තියෙන කොතනද කියලා නැත්තම් තමන්ගේ පෞරුෂත්වය රුචර්චිකං කොහොමද භාවනාවට බාධා කරන්නේ කියලා ගැඹුරින් කියනවා වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා ෂාට මායාවී ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා අපිට බාහිර උපමානුසාරයෙන් තමන්ගේ හිතේ තියෙන මේ අනුසය ෂාට ගති මායාවී ගති දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා උපමා රූපක නිදර්ශන ඇර වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. අපේ කෙලින් කදාකවත් අපේ චපල ගති, වංචන ගති, මායාවි ගති දැක් ගන්න බෑ. දකින් නැතුව අපිට ඉදිරියට යන්නත් බෑ. තමන්මයි තමන්ට බාධා කරගන්නේ. ඒ ටික පේන්නත් නැහැ. ඒ ටික පේන්නේ සාමාන්‍යයෙන් ඒ පරි මේ වීතික්කම භූමියේ තියෙන කෙලෙස් දැක ගන්නට දැකගත්ත කෙනාට විතරයි. වීතික්කම භූමිය කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමට කය ඡණ්ඩපරුසයි, වචනේ ඡණ්ඩපරුසයි. ඉතින් ඒවා නම් වශයෙන් කියනනම් තව සතෙක් තව පණ ඇති ජීවත් වෙන්න කැමති සතෙක් මරණ තරමට සමාජ රීති උල්ලංඝනය කරනවා. අනුන් දාඩි මාංශයෙන් හම්බ කරගත්ත දෙයක් වරකම් කරන මට්ටමට කායික ක්‍රියා උල්ලංඝනය කරනවා. අන්සතු කාම වස්තුවක් මිත්‍යාචාර වශයෙන් පරාඹුවන් සොයාගෙන යන තරමට මිත්‍යාචාර වෙනවා. එතන බොරුව කේලම හිස් වචන පරිස වචනේ හරින් හරහා හෝ තමන්ගේ ඒ නීච අභිමතාර්ථ ඉෂ්ට කරගන්න වචනේ හසුනට අපි කියනවා වීතික්‍රම භූමිය කියලා. උල්ලංඝනය වෙනවා. ඉතින් අන්න ඒ ටික රැක ගැනීම තමයි සීලය කියලා අපි කියන්නේ. එචා යම් කිසි කෙනෙකුට සීලය පිළිබඳ කැමැත්තක් කුසල ඡන්දයක් නැති කෙනාට ওই කියන තමන්ගේ වංචනික ධර්ම දැක් ගන්න හම්බ වෙන්නේ එයා දැන හොන දැන කරන්නේ මේ වංචනික ධර්ම වලට පෝර දාන එකයි. ඒ නිසා ඉතින් එයාට හම්බ වෙන දෑවැද්ද තමයි තෑග්ග තමයි දීර්ඝ සංසාරයක් ලැබෙන්නේ. ටික ටික කකා කකා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඇත්තටම මේ ඇත්තෝ ඒකට කැමතියි. ඉතින් ඒ නිසා එතන සම්බර භාවයක් තියෙනවා. මොකද දෙන්නේ කැමැති දීර්ඝ සංසාරෙට. ඉතින් ඒ නිසා අයත් අන්දේක වංචනික ගති, ෂටමායාවි ගති, සිල්පද කැඩීම එච්චර ගාණක් නැහැ. ඒ ඇත්තෝ මේ අපරාධකාරයෝ කියලා මට දඬුවට යොමු කරන්න නරකයි. ඒයන්ටත් මේ ලෝකේ අයිති. ඒගොල්ලෝ ඉන්නේ වෙනමම සමතුලිත භාවයක. ඉතින් ඒක මේ දුස්සීල, දුරාචාර, අසත්පුරුෂ කියලා වෙනමම ලෝකයක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඒක ඉක්මවලා මෙතෙන් ආවට පස්සේ යාට හම්බ වෙනවා ඊගාවට පරිඋත්ථාන කෙලෙස් අර වගේ සමාජයේ උල්ලංඝනය කරන්නේ සමාජයට දැක් ගන්න බෑ හැබැයි තමන්ගේ හිත කෙලසෙනවා දැන් තමන්ට තේරෙනවා සංවේදීනවා මගේ හිත දැන් රාගයට බරයි දැන් ඕනම වෙලාවක අර කියන රාග නිශ්චිත වැඩකට පෙළවෙන්න ඉඩ තියෙනවා දැන් ද්වේෂයෙන් බරයි ඒ නිසා වචනයක් පිට වුණොත් ක්‍රියාවක් කළොත් අනිවාර්යයෙන්ම ද්වේෂය එලි දක්වනවා ඒ නිසා නිජමතට බරයි මෝහයට බරයි ඒ නිසා මොනවා කරන්න ගියත් අන්දාලිය කැලේ ඇවිදිනා වගේ යණ යන තැන හැප්පෙන. ඒක තමයි තේරෙන හැබැයි තාම ඒක උල්ලංඝනය වෙලා නැහැ. වීතික්‍රමණය වෙලා නැහැ. ඒ මට්ටමේ කෙලෙස් වලට කියනවා පරිඋත්ථාන කෙලෙස් හරියට නැගිටලා ඇඳේ පෙරලි පෙරලි ඉන්න කෙනා වගේ. ඒක තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒක ලේසි නෑ. ඒක අර සීලයත් පොඩි නෑ. ඊතරම් ලෝකේ දුස්සීලිය වැඩි. ඒ සිල්වතෙක් උනත් ඒ වීතිකම කෙලෙස් සමතික්‍රමණය කරගන්න తాවකාලිකාරී උපෙළමිච්ච කෙනෙකුට වුණත් ඒ පරිඋත්ථාන කෙලෙස අයින් කරනවා කියන එක ලේසි නෑ ඒක ඔක්කොටම කරන්නත් බෑ. ඒකට ඒකට ඒ පිං ඇතියත් ගන්න ක්‍රමයේ අහුවෙච්චත් ගන්න විතරයි පුළුවන්. ආනේ ආයත විතරයි මේ අනුසය චපල ගති වංචනික ගති පේන්නේ. අන්නේ ටික පේනකොට ඒකට මූණ දෙන්න තරම් පෞරුෂත්වයක් උග දෙනෙකුට නැහැ. උග දෙනෙක් ඒක වසංගණ්ඩ හදනවා. වහන්න හදනවා. අහන්න වහන්න මොක පොහොර බැගෙනවා. වහන්න වහන්න මේක ආහාර ලැබෙනවා. ඉතින් අඟේ ඉඳගෙන කන කන්නා වගේ තමන්ගේ හැම අභිවෘද්ධියක්ම අර්ථ සිද්ධිය වෙනුවට අර්ථවාදය ගෙනහැර දෙනවා. ඉතින් ඒත් හරියට බාහිර ක්‍රම හොයනවා. මේ අර්ථවාදේ නැති කරගන්න අර සරණ යනවා මේ සරණ යනවා දන්නේ නැහැ. මේ ඇතුළත තමන් පොහොර දාන්නේ මේ වංචනික ෂට මායාවී ගති වලට නොදැනුවත් වුණාට එතනින්මයි විනය කැටෙන්නේ කියලා දන්නේ. ඉතින් මේ ගාතාවේ අන්න ඒ මට්ටම දැනගන්න ඕන කෙනෙකුට නම් මේ මීවදයක් වාගේ මදුපින්ඩයක් වාගේ තොරතුරක් තියෙනවා. නමුත් තාම නීවර ධර්මවත් තීරුම් අරගෙන නැහැ ඒකවත් දුරු කර ගන්නට තීරු ඕනෑ කියලා තීරුමක්වත් නැති කෙනෙකුට සීලයක්වත් නැති කෙනෙකුට බුදුජාණන් වහන්සේට මේ ගාථාපදයේ ඇහුනොත් තොස් කියනවා බුදුහාමුදුරුවෝ සමාජශීලී නෑ අර්ථ සිද්ධියක් සලකන්නේ නෑ ලෝකෙට ගැලපෙන ධර්මයක් දේශනා කරන්නේ නාස්තිකවාදී උච්ඡේදවාදී කියලා. ඉතින් ඒක නිසායි අපි මේ පොඩි පිරිසක් නිතර දන්න පිරිසක් එකතු වෙලා මේවා විග්‍රහ කරගන්නේ. ඒ මොකද එතකොට අපි ලෝකෙට කියාපාන්න ගිහිල්ලා අනවශ්‍ය සමාජ ප්‍රශ්නයක් ඇති කරන්නේත් නැහැ. තීරුම් ගන්න උත්සාහ කරනවා තම තමන් වශයෙන්. මේ දුන්නේ පූර්විකාවක් මේ ගාතාව සම්බන්ධයෙන්. ඒ ගාතාවේ අර්ථය ගත්තොත් භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් අලීගලි වාසය කරනවා නම් සේවනය කරනවා නම් අතපය දර්ධිය ඇදලා දීලා උදව් උපකාර කරනවා නම් එයාට වාසියටමයි Tamange කාරණාවටමයි. එහෙම නැතුව කවදාකවත් කෙනෙක් තව කෙනෙක් සේවනය කරන්නේ කෙනෙක් තව කෙනෙක් භජනය කරන්නේ කාරණයක් ඇතුවයි කරන්නේ. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අන්න එවැනි වාසියක් අතවාසියක් බලාපොරොත්තු නොවි භජනය සේවනය කරනවා නම් එවැනි ආර්ය එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. කිසිම අර්ථවා සිද්ධියක් නැතුව කාරණයක් නැතුව භජනය කරනවා නම් සේවනය කරනවා නම් එවැනි අත්තන්ට අපි කියනවා කල්යාණ මිත්‍රයෝ කියලා අතවාසියට නෙවෙයි වැඩ කරන්නේ එවැනි අත්තු දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මනුස්සයන් වෙලාම අර්ථ ශාස්ත්‍රයටයි කඹරන්නේ. තමන්ගේ වාසියට ගම්බුරන්නේ මිනිසුන්ගේ වැඩ කටයුතු කායික ක්‍රියා වාචික ක්‍රියා වචනයක් පාවිච්චි කරනවා එතන අසුචි කියලා කක්ක මොනවා කිව්වත් මොනවා කරත් ඒක පිටිපස්සේ යටින් තියෙනවා මොකාක හරි කුට්ටි කඩා ගන්න එහෙම නැත්නම් අත්තට අර්ථ ශාස්ත්‍රයක් තියෙනවා අර්ථයක් හොයන ගතියක් තියෙනවා නැත්නම් රුපියල් හැම ක්‍රියාවක්ම රුපියල් හරහා යන්නේ කියලා මේකේ පෙන්ලා තියෙන්නේ ඒ නිසා එවැනි මිනිසුන් ගහන මේ ලෝකයේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරෙන්නේ මේක තමයි ගාථාවේ වච් වාචාර්ථය එහෙම නැත්නම් සාමාන්‍ය බැලු බැලමට තියෙන අර්ථය. ඉතින් මේකට අපි බහින්ද ඉස්සල්ලා බලමු නැත්නම් පෙරලා බලමු මේකට අපේ අටුවාචාර්ය වංශලා දෙන අර්ථකතනය කොච්චරක් දුරට ඒක මේ ගාථාර්ථය මතු කරන් දුව වෙනවද කියලා. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා හැම වෙලාවෙම මේ ගාතාව තමයි එක එක ගාතාවක් සඳහන් කරන්නේ මේ යම් කාරණාවක් නිසා ලෝකේ ඉඳලා බුද්ධෝත්පාද කාලෙක පසේ බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජා වසේ බුදුරජාන් වහන්සේ නමක් ඒ පසේ බුද්ධ රාජ්‍ය දිනාගෙන කරපු උදාන ගාතාවක් විදියට. ඒක නිසා මේ ඒ පසු කාලීන මේ අරිහත් බෝධියට කටයුතු කරන සහ සම්මා සම්බෝධියට කරන කටයුතු කරන ඇත්තෝ මේක පසීපුත්‍ර ජාන් වහන්සේගේ උදාන ගාථා ඒක හුදකලාවට කියන කතා. එහෙම නැත්නම් සමාජයෙන් අයින් වීමට කියන කතා. සම්මා සම්බුද්ධත්වයට යන්න නම් එහෙම නැත්නම් අපි අපි ගන්න සාමාන්‍ය පච්චේක මේ ශ්‍රාවක බෝධි සත්වයට යනවනම් සෙනගත් එකම ඉන්න ඕනේ ආගමක් තියෙන්න ඕනේ ගණ්‍යා කරේ බැඳෙන්න ඕනේ කුලයා කරේ බැඳෙන්න ඕනේ කියන ආගමික සංකල්පයට මේක පහරවදින් නිසා පස්සේ බුදුජාන් වහන්සේලාගේ උදාන ගාථා කියලා දක්වලා තියෙනවා. කෙසේ නමුත් දේශනා කළ තියෙන අපේ සරුවචන් වහන්සේ. ඊයනෝ බලනකොට මේ හැම ගාථාවකම වගේ බොහෝ විට පෙන්වන විදියට මේක පෙරබරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ කියලා අර ජාතක කතාවල වගේ තමයි අටුවාව යන්නේ. ඉතින් මේ බරණස් නුවර ප්‍රාදේශීය රජයක් කරන රජ කෙනෙකුට බොහොම සතුටෙන් ඒ කියන්නේ දැහැමින් සෙමින් රාජ්‍ය කරන ගිහිලා තියෙනවා. ගිහිලා ඉන්නකොට මේ රජුරවන්ට අසාධ්‍ය රෝගයක් හැදලා තියෙනවා. බරපතල රෝගයක් එන්නේ එන්නේ එන්නේ රජුරෝ සෞඛ්‍යම් පිරිනවා. පිරිනකොට මේ රාජකන්‍යාවෝ මාලිගාව වැඩ කරන සේවිකාවෝ මේ රජුරවන්ට පුළුවන් තරම් ඇල්ලතුරෙන් උණු වතුරෙන් අත්පා පරිමන්දනය කිරීමෙන් උපස්ථාන කරන මොන જાති කෙරුවක්වත් ලෙඩේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඉතින් මේ වැඩි වෙනකොට අමාත්‍ය මණ්ඩලේ කට්ටිය බැලුවා මේ රජුරොත් එක්ක ඉඳලා බෑ. ඒ නිසා ඒ කට්ටිය ඊට වැඩි ලොකු රාජ්‍යවල උපදේශකවරයන් වශයෙන් කැබිනට් එකක් නැති අමතුරු තනතුරු දෙනවනේ දැන් කාලේ තිබිලා තියෙනවා හිතන්න. ඒකත් උප ඇමතිකමක් දෙන ඕන ගා ඕන කෙනෙක්. මේ රාජ්‍ය ඇමතිවරු ගිල බාහිර රාජ්‍යවල ඒ ඇමති උපපදවි පදවි තනතුරු කටයුතු කරලා තියෙනවා. ඉතින් කොහොම හරි රජුරවන්ට උපස්ථානය කියලා අන්තිම රජුරු නැගිටලා බලනකොට අර තමන්ගේ ඇමති මණ්ඩලේ නැහැ. ඊට පස්සේ ඉන්න රාජ්‍ය කන්‍යාවන්ගේ මාලිගාවේ ඉන්න උපස්ථායක උපස්ථායක නායකවල ඒගොල්ලෝ අසල්වැසි රාජ්‍යවලට ගිහිල්ලා ඇමති තනතුරු අරගෙන කටයුතු කරනවා. ඊට පස්සේ රජුරෝ නැවත රාජ්‍ය විමසන්න පටන් ගත්තා. රාජ්‍ය ਵਿਚාරය කරන්න පටන් ගත්තා කියනකොට ඇමතිතුරු ආයෙත් ඇවිල්ලා අහලා තින්ද රජුරෝ අහලා තිනවා කොහෙද උඹලා ගියේ? ඊට පස්සේ දේවයන්වංශ අපි ඔබ වහන්සේ ජීවත් වෙයි කියලා හිතුවේ නෑ කියන නිසා අපි වෙන රාජ්‍ය වලට ගිහිල්ලා ආයේ නිසි නිලයක් ඉල්ලන කටයුතු කරා කියලා රජුරෝ ඔළුව හොල්ලලා කරබන් ඉඳලා තියෙනවා මොනවක්වත් කියලා නැහැ. ඊට පස්සේ රජ්ජුරුව මේක බලන්ඩ ආයෙසටක් ලෙඩ වෙලා තියෙනවා. ඊට හරි හොර ලෙඩක්. අන්න අර විදිහටම කෙන්දිරි ගන්න දැන් දන්නවනේ කෙන්දිරි ගන්න හැටි දන්නවා. මේ මිනිසුන්ට එපා වෙන හැටි දන්නවා. ඇඳීම කක්ක කරන හැටි සූ කරන හැටි පොඩ්ඩක් දැනගත්ත ගමන් චෙක් කරන්න ලේසි උපත්තා එක කවුද කියලා. කරනකොට ආයෙසරයක් අර හිටපු රාජකන්‍යාවෝයි මාලිගාවේ වැඩ කරන දේවකයෝයි අපි නවත් දාතින සුළු සේවකෝ කියලා જાතිය. ආන්නේ කට්ටිය මේක වැඩේ බාර ගත්තා ඇමතිතුරු ආයෙ ගියා. ඊට පස්සේ රජුරුව අලුකසා දාලා ආයෙ නැගිට්ටා. නැගිටතර පස්සේ ආයෙත් අර කට්ටිය ආවා. ආට පස්සේ ආයෙත් ඇහුවා. උඹලා කොහෙන්ද දාවි කොහෙද ගියේ? ඊට පස්සේ කිව්වා ආයෙත් ඔබ වහන්සේගේ මේ ලෙඩ රෝග තත්ත්වය නිසා අපිට අවිශ්වාසයක් ඇති වුණා. අපි වෙන රාජ්‍යයකට ගියා බල හොඳ රස්සාවක් හොයාගෙන. ඊට පස්සේ රජුරුව හොඳයි කියලා කටයුතු කරන ගමන් ආයෙත් කරාර වැඩිම. එතකොට එතකොටත් මේ ඒ අර්ථයේ පිණිස කටයුතු කර නැත්තෝ එහෙම නැත්නම් ළමංගේ අතවාසියට කටයුතු කර නැත්තෝ රජුරෝ හොඳට රාජ්‍ය කරනකොට ඉන්නවා පොඩ්ඩ ලෙඩ වෙනකොට කතා කරනවා කරායනවා ඊට පස්සේ තුන්වෙනි සැරේ කරාට පස්සේ රජුරෝ මේක තමයි රජකම් කරලා මැරුණත් රජකම් අතහැරලා මැරුණත් කියලා ඒ රාජ්‍ය අතහැරලා ප්‍රාදේශීය රාජ්‍ය අතහැරලා මේ කාරණා මතම භාවනා කරලා පශී බුද්ධත්වයට පත් වෙලා පශී බුද්ධ රාජ්‍ය දිනාගෙන කියපු ගාතාවක් කියලා කියනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණත්. යම් කෙනෙක් යම් කෙනෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ අර තියෙන වෙනම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයටයි නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම න්‍යාය පත්‍රයක් නැතුව ඇසුරු කරන්නන්. ඒ කියන්නේ ධාර්මික මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ, නියම මිනිස්සයෝ දුර්ලභයි. නික්කාරණා දුර්ලභා අජ්ජ මිත්තා ඒ හරි මිත්‍රයෝ දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සෙක් යමක් කරනවා නම් කරන්නේ අතලෙව කන්න බලාගෙනමයි. අත්ත ශාස්ත්‍රයටමයි. රුපියල් වලටමයි අසුචි. ඒ කට්ටියගේ කටයුත්ත ඒ හිතේ තියෙන ඒ කෑදරකම කරන හැම වචනකම තියෙනවා. හැම ක්‍රියාවකම තියෙනවා. හැම හිතවිල්ලකම තියෙනවා. ඒක නිසා ලෝකයාට ඒක අර්ථ ශාස්ත්‍රය නැතුව කරන්න බෑ. ඒ නිසා මේ ලෝකයේ ඇසුරු කරන්න එපා. ඇසුරු කෙරුවොත් ඕන්න ඔය වගේ මේ සූර්ය උදා වෙන තුරුපිලි බෑවිල්ල මාරුව බල බලා දියට කැළඹිල්ල. පාරුව පදින තුරු දිඹේ කැළඹිල්ල කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. ඒක තමයි ඒක සිංහල කවියක්. ඒක තේරෙනවා කාටත්. ඒක නිසා මේ කතාව අනුව අපි තේරුම් ගන්න හදලා මේ ලෝකය බැහැර කළ පැත්තට හදනවා කියන එක නෙවෙයි ඕනම කෙනෙක් කටයුත්තක් කරනකොට එනකොට මොකාටද මේ ඉන්නේ කෙහෙල් ගහ කනද පොල් ගහ කනද කියලා ඉන්නේ දන්නේ නැත්නම් මතක තියාගන්න බෙල්ල පරිසම් කරනවා. එච්චරයි දැනගන්න ඕනේ. කවුරු Taman ළඟට ආවත් මේ එන්නේ මොකේටද? මොකද්ද යා බලාපොරොත්තු වෙන්නේ? ඒ කෙලින්ම අහන්න පුළුවන්. කෙලින්ම කියනවනම් මේ මාසය අසු කරලා වැරද්දකුත් නැහැ. මාසය දන්නවා. අවල් කාරණාට ආවේ. ඉතින් කාරණා ඉවරයි කියයි ඉවරයි. ආයෙත් පස්සේ මොකක්වත් නැහැ. යම් කිසි කෙනෙක් නෑ නෑ මම නිකන් ආවා කියලා තොණ්ඩම ගියේ මේ ඔය ත්‍ස්තවාදී කලබල තියෙන කාලේ රාජීව ගාන්ධි හම්බෙන්නේ. මොකද තොණ්ඩ මේ පැත්තේ නෑ මේ නිකන් ආව. තොණ්ඩ නිකන් ඉන්නවට රට යන්නේ. ආනේ ඒ කතාවල් තමයි මේ කියන්නේ වල්පල් කතා. ඒක තමයි මේ සම්පප්පලාව කියන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් ආව මොකද්ද කාරණාව? ඉතින් අකිලිම කිව්වට පස්සේ ඔබ වහන්සේ මට මේ කටයුත්ත වෙන්න ඕන මේ ආයතනයේ මේ කටයුත්ත වෙන්න මට හරි ඉවරයි. ඒ කාරණා කරු ඉවරයි. එහෙම නැතුව මේ නිකන් ඉන්නට ආවයි කිව්වොත් පොඩ්ඩක් පරිස්සම් කාටවත් එහෙම කරගෙන ඉන්න වෙලාවක් නෑ මේ ලෝකේ. එනවනම් එන්න මොකක් හරි එක්කෝ ගන්තියකට එක්කෝ බෝම්බයක් තියන්න. එහෙම නැත්නම් ඔත්තු බලන්න. කෙලින්ම කියන්න තියෙන්නේ එපා. එන්න එපා. එනවනම් කාරණාවක් තියෙනවා නෑ විදිනම මට වැඩ තියෙනවා. ඉතින් එහෙම කියනකොට ඒක අකරුණාවන්තකමක් කියලා කියනවා මම කියනවා ඒක ඒක නැතුව කරන එක මොඩකමක් කියලා. ඕනේ නෑ. කිසිම වෙලාවක් ඒ දවස්වල අපේ ගෙදර අපි දරුවෝ 11ක් අම්මගේ වැඩේ හදනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලිපේ. අපච්චි වැඩේ පුළුවන් තරම් ඔය මොනවා හරි රස්සාවක් කරලා හම්බ කරනවා. වත්තේ පිටේ තියෙනවා පුළුවන් තරම් ඉතුරු කරලා ඉතින් අපි ඉස්කෝලේ ගියාට පස්සේ වටේ පිටේ ඉන්න ගෑනු වෙනවා අප්පා අම්මත් එක්ක කතා කරේ. ඉතින් අම්මට වෙලා නැහැ. උන්දට වැඩ. ඉතින් අර ගෑනු ඇවිල්ලා ගෙදර මිනිහන්ගේ ප්‍රශ්නයි. අපි මේ කියනකොට අප්පච්චි අයියා කෙනෙක්ට ලොකු අපච්චි වයසයි. ඇවිල්ලා මොකද ගෑනියෝ බාවේ? නෑ මේ නිකන් නෑ නෑ මේ ගෑනිට වැඩ තියෙන. උඹ ඵලයන් යන්නේ. එනවනම් ආපු ගන්න විරුකට ඵලයන් මේ ගම්මැදි යාලි ගේන්න බෑ මෙතෙන්ද. අපි හරි බය ලෝකෝ පජේ මොකද යාළුවෙක් ආවත් ගහලනවා. ඉතින් අපි ඉස්කෝලේ යන යාළුවෙක් ආවා ළඟට ගිහලා මහත්තයා ඔබේ නම මොකද්ද? රසාව කොන කියපඩි හම්බෙවා. කෙලින්ම අහන කුලේ මොකද්ද කියලා. වස්ස විලෙන්චයි. දවස් දෙක යනකොට කියන මේ පලාතෙන් දෙපා අපිට තේරෙන්නේ මේ කාරණාව උන්ද උන්ද දන්නවා ආවනම් කාරණාව ගෙම්මන් කරපම් ඵලයක්. මෙතන ටැග් ගහන්නේ. මොකද අපේ ඉතින් හරි සාමකාමී ඕනම කෙනෙකුට එන්නේ දෙනවා බුලත් ටික දෙනවා තේ එක දෙනවා ඉතින් කට්ටිය එනවා. ආවට පස්සේ අර ගෙවල් වල හිතේ තියෙන කුණු කන්දල් ඔක්කොම දාලා මේ තියෙන දේකුත් හොරකම් කරගෙන යන්නේ. ඉතින් ඒක නෙවෙයි මේ ගාතාවෙන් අපි මේ උස්මතු කරගන්න හදන්නේ මේ සමාජ තත්ත්වේ. කොතනක හරි කවුරු හරි ගැලතෙනවා නම් එහෙනම් ඉතින් සැකකටයුතු. මොකද කාටවත් එහෙම කරන්න වෙලාවක් නැහැ. දහම් පාසල් යන ළමයෙකුටවත් අද එහෙම වෙලාවක් නැහැ. මොකද වැඩ. ඒතියදී යනවනම් යන්නේ මොකක් හරි දෙයකට. ඒ නිසා උන්දුවට කල්පනා කරන්ඩ තමන් වෙතට එන කෙනා එන කාරණා මොකද්ද කියලා අහන්න තමන්ට අයිතිවාසිකමක් තියෙනවා. දෙක තමන් යන්නත් එපා කවුරුත් ළඟට ගියොත් සැක උපදවන. ඥානවන්ත මනුස්සය සැක උපදවන ගියානම් ගිය ගාමම කියන්න තියෙනවා කොහොමද සැප දුක්? හරි මං ආවේ මේ කාරණාව. කොහොම කෙටියෙන් සරල වචනේ විස්තර කරලා සීමාසත් දෙකක් කණ්ඩ ගහලා එළුවත් කරන්න දෙයක් නැහැ. මොකද එයාගේ අදාළ පහසුකම නෙමෙයි. ගියානේ කාරණා විශ්ව කරගත්තනේ කාපු විවිධන යකාවත් ඉන්නේ නැහැ. පොළඟවත් ඉන්නේ නැහැ. අපව යන්න ඕනේ. ඒ තරන්දි තරන්දි ඉන්න එක තමයි මේ හිත පිට යනවා කියලා කියන්නේ. භාවනා කරනකොට පිට යන හිතවිලි අපේ ගෙට ගෙවදිනවා. ඒ ගෙවදින්නේ මොකද අපේ හිතේ එහෙම හරියට පරිච්ඡේද ඥානයක් නැති නිසා. එතකොට අපි දන්නේ මේ අලුත් අමුත්තාවේ මොකටද? අර පරණ අපි භාවනා කර හිටපු මූල කර්මස්ථානිය කොහොමද අපෙන් ගිලිහෙන්නේ මොකක්වත් මතක නැහැ. අපි මේ දෙකටම සමසේ ගලකන්න හදනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මූල කර්මස්ථාන කරන අනදරයක් කියලා අපි ලොකු සංස ලියලා තියෙනවා. ඒ නිසා අපේ හිත විවෘතයි. භාවනා කරන හදන එකාගේ හිත සාමකාමී. ඕනම යකෙකුට ප්‍රේතයෙකුට රාගයකට ද්වේෂයකට පිට යන හිතිලට එන්න පුළුවන්. ආවට පස්සේ අපි යාට උපස්ථාන කරන ක්‍රමයෙන් අපි මූල කර්මස්ථාන කරන අනදරේ වැටෙනවා. ඒ නිසා ඒන දේ ප්‍රතික්ෂේප කරන්න එපා. එයා ආවේ යම් අර්ථයකට නම් ඒ අර්ථය පුළුවන් නම් හොයලා දෙන්න. ලකුසාන් චින්න කාලේ කියලා තියෙනවා යමක් කවුරු හරි ඉල්ලනවා නම් ඒක ඇඬිල්ලක් විදියට බාර ගන්න දෙන්න. බැරි කමටනේ කවුරුවක්වත් තව කෙනෙක්ගේ එලිපත්තට ගිහිල්ලා අතපාන්න කැමති නෑනේ හැම කෙනාම මාන්නේ ජීවත් වෙන්නේ. අතපාන්නේ බැරිම තැනනේ. ඒකට ඒ වෙලාවේ තියෙනවා නම් නොදී ඉන්න එපා. අහන්නත් එපා මොනවාක්වත් පුළුවන් නම් දෙන්න. ඒකේ ඒ අඬන මිනිස්සයා නලවන්න. ඊට පස්සේ ලොකු සාංශ කියනවා සමහරු මේ නොදින්නහමත් අඬනවා. ඒක දෙවෙනි ඇටිල කියලා සලකන්නේ කියලා කියනවා. ඔබ පළවෙනියට ඇඬෙව්වා. ඔබ ළඟට ආවමට කරන්න පුළුවන්කම තිබුණා නොදුන්නා. ඒකට මේ මිනිස්සයා ඒත් අඬනවා. ඒක දෙවෙනි ඇටිල නිසා කවුරු හරි ආවොත් එලවන්න එපා. ආපුවම කාරණාව අහන්න. යකෙක් ආවයි කියන්නේ භූතෙක් ආවයි කියන්නේ පරිලවුණයි කියලා කියන්නේ. බය වෙන්න එපා යකාට කතා කරලා. අහන්නේ භූතයලා හරි යක්ෂයෝ දැන් මෙතෙන් ආයෙ මොකටද? ඔබට මොනවද ඕනේ? පුළුවන් දෙන්න. ඔකට මින් නලවන්න ඕනේ, තෙම දාන්න ඕනේ, කහින්න ඕනේ. කාරණාව කියපන්. නැත්තම් කන රත් වෙන්න දෙයක් ගහලා කියන්න ඕනේ මේ අපිට වැඩ තියෙනවා. ඔබට ඕනේ දෙයක් තියෙනවා වරින් මේ ගනින් ඵලයක්. ඉවරයි. ආන්නේ විදිහට භාවනාදී අපි මේ අකුසල් ධර්ම හුරතල් කිරීම නිසා තමයි අපි මූල කර්මත්තාන්ට ආදර කරන්නේ. එහෙම නැත්තම් භාවනා අවිපස්සනා ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. අපි මේ අරකට මේකට දෙකටම සමසේ සලකන්න හදනවා. අහල යන හිතවිලි වලටත් අපේ මූල කර්මස්ථානටත් ඒ වගේම අපි යම් වෙලාවක පිට ඊට ගියයි කියලා හිතමු. අපි එතන දන්නවනම් ඊට පස්සේ ඊගාට කළ යුතු දේ පිළිබඳ Tamanට පැහැදිලිකමක් නැත්නම් ඉතින් අනාතයි අසරණයි. පටලැවුණාට පස්සේ දැන් මම මොනවද කරන්න ඕන කියලා ඒ මනසට වැටහෙන්නේ නැත්නම් කොච්චර කමට අහසුද්ධ කරත් එකක් කියලා දුන්නාම අනිත් දවසේ පටලවිච්චාට පස්සේ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. අනිද්දාට ප්‍රතිචාර දැන් මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. මොකද එයාගේ සාමාන්‍ය ජීවිතේ ගොඩාක් ඇසුර වැඩි මිනිසුත් එක්ක. ගොඩාක් කතා වැඩි. ගොඩාක් තේරුමක් ඇති නැති වැඩ කරනවා. ඒක යාට තේරෙන්නේ නැහැ. ප්‍රමුඛතාවයේ තේරීම දන්නේ. නායකත්වයකට ඉතාම වැදගත් දේ තමයි තමන් නායකයා නම් තමන් ප්‍රමුඛතාවයේ තේරුණ ඒක වග බලා ගන්න ඕනේ. ඊටු දේවල් අනිත් අයට මේ මේ කටයුතු ඔයගොල්ලෝ බලා ගන්න කියලා පවරන්න ඕනේ. එහෙම නැතුව නායකයා ප්‍රමුඛතාවයේ තියෙන දේ මග ඇරවලා අප්‍රධාන දේවල් කරන්න පටන් අරගත්තොත් මුළු පද්ධතියම ඉවරයි. ඌත් ඉවරයි. ඒක තමයි අද වෙලා තියෙන්නේ. නිසා භාවනා කරන කෙනා මූල කර්මස්ථානේ හඳුනගන්න. මූල කර්මස්ථානේ හඳුනාගෙන එයාට හැකි පමණ උපස්ථාන කරන්න. මොකද ඒකට givisගෙන තියෙන්නේ. නමුත් අනන්තවත් අතිරේක අමුත්ත වෙනවා ඒ වෙලාවට. ඒ අමුත්ත ආපුවාම මේ පඬිස් ශාස්ත්‍රය කියන කවදාවත් ප්‍රධාන අමුත්තට සලකන්න වෙලා ගත්තයි කියලා අතිරේක අමුත්ත කවදාවත් තරක් කරගන්නේ නැහැ. ඒක සමාජයේ දී ඇති නියතයක්. ඒක නිසා කියනවා තමගේ ගෙදර ඇට් හෝම් එකක් තිබ්බා. එහෙම නැත්නම් මොකක් හරි උත්සවයක් තිබ්බා. ඉතින් අපි කාඩ් ගහලා තමයි ඔක්කොම අමුත්තු ගෙන්න ගන්න. නමුත් ඒ කාඩ් එකේම ලොකු අකුරෙන් ගහනවා අසවල් වෙලාවට ප්‍රධාන අමුත්ත එනවයි කියලා. ඉතින් උඟ දෙනෙක් බලනවා ඒ වෙලාවට යන්න උත්සවයට. ඉතින් එතෙන්ද ප්‍රධාන අමුත්ත එනවා කියන පණිවිඩය අවසාන තප්පරේ යනකම් කියන්නේ ප්‍රධාන අමුත්තගේ ආරක්ෂක විධිවිධාන තියෙනවා. ඒසෝ කියන වෙලාවට එන්නේ නැහැ. එයා එක්ක කලින් එනවා එක්ක පහුවෙලා එන්නේ. ඒක උගේ තියෙන මේ වෙලාවට වැඩ කරන්න නැති ගතිය උනත් කරන්න දෙයක් නැහැ. ඒක ඇති. ඒ වෙලාවට ප්‍රධානියා, ගෙදර ප්‍රධානියා ගේ අමතක කරලා ඊ වැට ගාවට ගිහිල්ලා තොරණ ගාවට ගිහිල්ලා අමුත් අරගෙන පීත්තපටියක් අප්පෝලා අමුත්තත් එක්ක ගෙදෙට්ට ඇවිල්ලා එයාට වාඩි කරවලා මයික් එක දීලා කතාවක් කරලා කැමරේ විවෘත කරවලා එයා පිටත් කරනකන් එයා ප්‍රධාන අමුත්තත් එක්ක ඉන්නවා ඒ අතරමැද ගොඩාක් අමුත්තු වෙනවා ඒ අමුත්තන්න කතා කරන්න වෙලාවක් නැහැ ඒ 아무තු තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්න බෑ. මොකද ප්‍රධානමත තරහ කරගත්තොත් බෙල්ල ගහලා යනවනේ. ඉතින් ඒ තියේදී අපි මේ මේ ප්‍රධානමත වැත්තක දාලා මේ ඉනේ නවත්තන්න කතා කරන දුරකට ගාවට ගියොත් එහෙම ප්‍රධානමත නොසලකා හැදියාවි. ඉතින් ඒ නිසා භාවනාවේදී අපි මේ දැනට කරන මේ අවුරුදු 2600 ඊට පස්සේ අපි කරන මේ භාවනාවට මේක සම්බන්ධ කළොත් අපි භාවනාව මුලදී යම් ආකාරයකට පරියන්ක ගානක් ගත කරලා ගත කරලා ප්‍රධාන අරමුණ තේරුම් ගන්නවානේ. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඉඳගෙන ඉන්නකොට අධ්‍යාර ගන්නවා ආශ්‍රද ප්‍රසවාස ප්‍රධාන මුත්ත විදියට. සක්මන් කරනකොට ගන්නවා වම දකුණ වශයෙන් ප්‍රධාන මුත්ත විදියට. එදින්දා ජීවිතේ චේතනාපූර්වකව යමක් කරනවාද ඒක ප්‍රධාන මුත්ත විදියට ගන්න. හැපි වෙලාවෙම අපි ඒකත් එක්ක තමයි ගත කරන්නේ. ඉතින් එතකොට සක්මන් කරන රූප පේනවා, ශබ්ද ඇහෙනවා, උලන් වදිනවා, ඒ ඔක්කොම අතිරේක අමුතු ඒගොල්ලෝ හොඳ මිනිස්සු. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා අපේ අවධානය අදින්නත් ඉඩ තියෙනවා. නමුත් බලන්න ඕනේ ප්‍රධාන අමුත්ත ඒ වෙලාවේ ඉන්නවනම් අපි මේ අතිරේක අමුත්තන්ට හොඳයි පොඩ්ඩක් ඉන්න මං එන්නම් කියලා කියලා අපි ප්‍රධාන අමුත්ත විතර ගියාට අතිරේක අමුත්ත කවදාවත් තරහ වෙන්නේ නැහැ තරහ වෙන්න බෑ චිත්ත නියාමයට විරුද්ධයි ඒ නිසා අපි වෙලා තියෙන්නේ අරකටයි මේකටයි අලකොල මීනකොල දන්නේ නැතුව දෙකට සමසේ සලකන්න හදන ඕක නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඔක නෙමෙයි සමාජවාදී කියන්නේ, ඔක නෙමෙයි භාවනාව කියන්නේ. ඉතින් මේ ප්‍රමුඛතාවයේ තේරුම් ගන්න දන්නේ නැති නිසා අපිට මේ ලෝකයේ තියෙන අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සා කියලා මේ වෙලාවට එන හැම අමුත් එක්ම අසුචි දෙයියෝ පෙනුනත් බුදුන් පෙනුනත් ආලෝක පෙනුනත් අන්ධකාරය පෙනුනත් පෙරේතෙක් පෙනුනත් මලකුණු පෙනුනත් අපාය පෙනුනත් අසුචි ඒ විනෝඩ අපිට දීලා තියෙන සුචි සුචිය තමයි මූල කර්මස්ථාන ඉතින් ඒක සඳහා කමඨාන් සුද්ධ කරනකොට පේනවා හුඟ දෙනෙක් අර මූල කර්මස්ථානයේ භාවනා කර කර ඉන්නකොට පේන ආලෝක වලට බුදු පිළිම වලට පහසුකම් වලට හෝ අපායට අසුචි වලට මලමිණි වලට নানা ආකාර නම් වනම් දීගෙන කතන්දර ගොතන්න ගියාම අනිවාර්යයෙන් මූල කර්මස්ථානට අනදර වෙනවා. ඒ නිසා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අපිට අර්ථය සලසන්නා වූ නික්කාරණා කියලා මෙතන මූල කර්මස්ථාන කියන්නේ ඒක හරිම උදාසීන අරමුණක්. ඒක ප්‍රകൃතියෙන් අපිට අර්ථය මේ ලාභ සත්කාර සම්මාන සිලෝගෙන දෙන එකක් නෙවෙයි. නමුත් ඒක පනවලා තියෙනවා. ආන්නේ පනවගත්ත මූල කර්මස්ථානයේ කම්මැලි රස දුන්නත්, නීරස වුණත්, ඒක ගිනියත් කියයි කියලා මොනවද ලැබෙන්නේ කියලා හිත කොච්චර වාසියක් ලාභයක් කීර්ති ප්‍රසන්තාවක් නොලැබෙනවා කියලා චෝදනා කළත් ලදලද වෙලාවේ ඒ නික්කාරණ දුර්ලභ අජ්ජමිත්තා ඒ දුර්ලභ වූ ආධ්‍යාත්මික මිත්‍රයා තමන්ගේ කය එනත් ආස්වාස් ප්‍රසවාසී සක්පරියන්කේදී ආ එහෙම නැත්නම් සක්මනේදී වම දකුණේ නැත්නම් තමන් ඉන්න කය එහෙම නැත්නම් යමක් gedardi dordi කරනකොට චේතනාව නැත්නම් තමන්ගේ ඉරියව්වට හිත ගන්න දන්නවනම් මට කියන්න තියෙනවා නිවන් දැකලා නැති වුණාට නිවනේ තමයි ඉන්නේ මොකද තමන්ගේ කය කොයි වෙලාවෙත් තියෙනවා සමගියට ගන්න පුළුවන් නම් ඒ ගන්න හැම වෙලාවකම කවදාකවත් මේ බුදුහාමුදුර වැරදි ධර්මය වැරදි කායට හිත ගැනීම වැරදි කියලා ඔප්පු කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ කායට හිත ගැනීම ඒ තරම්ම පැටියක තබල පුදු පුදයක් වගේ. ඒ තියෙද්දි අන්‍ය අරමුණට කතා කරනවා අන්‍ය අරමුණුත් එක්ක වැඩ කරනවා කියන එක තමයි මෙතන අපිට ගන්න තියෙන අන්‍ය අරමුණු සෑම දෙයක්ම අසුචියි. ඉතින් හරියට සමත භාවනාවේදී ඔය දෙලේ ටිකක් වෙනස්ව කතා කරනවා. නිමිත්ත පහනෝ සාදර වෙන්න කියනවා. ආලෝකයේ දැක්කොත් සාදර වෙන්න කියනවා. පහසුකම දැක්කොත් සාදර වෙන්න කියනවා. අනිත්‍යව දැක්කොත් අයින් කරන්න කියනවා. විපස්සනාවේදී අන්නේ ඒ ගතිය නෑ. විපස්සනාදීන කොයි එක ආවත් සැක නැත්තම් යන්න අරින්න ප්‍රශ්නයක් නෑ. බය නැතුව යන්න අරින්න ඕන දෙයකට. සැක නම් Tamanට ආයසරයක් විශ්වාසය තහවුරු කරන්න ඕනේ නම් Tamanගේ හිත දෙස් දෙනවනම් මූල කර්මත්තාන්ට යන්න. මූල කර්මත්තාන්ට ගිය ගමන් ඕනම සැකයක් දුරු කරනවා. ඕනම වෙලාවට Tamanට ආධුනිකයෙක් වශයෙන් පටන් අරගෙන ප්‍රතිවේක්ෂයක ප්‍රතිවේක්ෂා කරනවා කියන කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අතගාලා බලන්න පුළුවන් මේ මූල කර්මස්ථානේද. ඒ අතිරේක අරමුණු වල ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඉවත් වෙනවා බැරිවත් වෙනවා. මොකද හුඟක් අතිරේක අරමුණු මනෝමය. මනෝමය දෙයක් නම් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. සමහරට මනෝමය නොවන දේවලුත් වෙනවා. නමුත් මූල කර්මත්තේ හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂණය කළ හැකි එකයි කායනුපස්සනාවට දාන්නේ. ඒක මහා සීසයඩෝ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ පැයක දෙකක දේශනාවක් කරලා තිනවා. ඇයි මේ බුදුහාමුදුරෝ කායනුපස්සනාව ඉස්සරහින් තිබ්බේ කියලා. ඉතින් උගව දෙනෙක් ඒක දන්නේ නැතුව මේ භාවනා කරනකොට අරකමත් වෙන්න ඕනේ මේකමත් වෙන්න ඕනේ කියලා අර සමතියෙන් ගත්ත තොරතුරු දෙකකින් හිත පොඟවගෙන කමඨහන් සුද්ධ කරන්න ගියාම පේනවා කොච්චරක් යෝගාවචරටේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබුණ බහුමත තමන්ගේ ඔළුවෙන් අයින් කරගන්න බැරිකම තියෙනවා කියලා. මම කමඨාන් සුද්ධ කරනකොට 99%ක්ම ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ භාවනා කරනකොට මතුවෙන දේවල් වලට පිටින් හැටි දන්නේ ඒ වගේ මේ දන්නේ නැති බව, නිසක බව, බයලවන බව, සැකේ ආපම කල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක ලේසිත් නෑ කියලා දෙන එක. මොකද මේ තරම මිනිස්සු අන්‍ය විහිිතයි. මොනම දෙයකටවත් එල්ලෙට වැඩ කරන්න එකෙකුටවත් බෑ. මොකද න්‍යාය පත්‍ර ගොඩයි. ඒකට ප්‍රධාන හේතුව අපි ඇසුරු කරන පිරිස වැඩි. ඒගොල්ලෝ ඇවිල්ලා අපිව ටැක්ස් කරන්න එනවා මිසක් කිසිම වෙලාවක එක්කෙනෙක්වත් මට නිවන ලබා දෙන්න කාටවත් බෑ. නිවන ලබා දෙන මිත්‍යා ඉන්නවනම් තමයි හොයාගෙන යනවා මිසක් එයා ඉන්නේ. ක්ලාස් එකකින්වත් එන්නේ නැහැ. තමයි හොයාගෙන යන්නේ. ඔය අනික් කට්ටිය අපිට බුදියාගෙන ඉන්නකොටත් කතා කරනවා හිටගෙන ඉන්නකොටත් කතා කරනවා නිදාගෙන ඇවිදිනකොටත් කතා කරනවා ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා. මේ හැම කෙනාම තියෙනවා ඔබ ඕන දෙයක් වෑම් මගේ වැඩේ කරගන්න. ඒකට ඔය නන්දතේන රත්නපාල මහත්තයා කරපු පරිශ්‍රණයක විස්තර මට එක දවසක් අපි කමල් මහත්තයා ගෙනලා දුන්නා. කතා කරලා කිව්වා. ඒ දැනට රස්සාව කරන වයසේ ඉන්න ඉලන්දාරි ළමිෂියෝ පෞල් ජීවිත කරන ගමන් ඒ මිනිසුන්ට අද තියෙන වගකීම ගත්තොත් එක දරුවෙක් ඉස්කෝලේ යවා ගන්න ඕනොත් ඉදම වෙන කොච්චර කරදර Tamanට අවශ්‍ය කරන ඉස්කෝලයක් හොයාගන්න ලෝකේ තියෙන බොරු සේරම කියන්නේ. අර පොඩි එකාටත් බොරු ගන්නට වෙනවා ඉස්කෝලේට ගෙනියන්න ඉස්සල්ලා. ඉතින් සාතිප ගොඩාක් හදන්න වෙනවා හැම රටේ ඉන්න හැම නිලධාරියෙක්ම ගෙවන්න වෙනවා. ඒකට දන්නවා මේක රට ගිනිගත්තු බොරුවක් කරන්න කියලා. ඉතින් අන්තිමට ළමයි ඉස්කෝලේට දාගත්තයි කියන්නේ. දාගත්තට පස්සේ උදේට සැරයක් ගිහිල්ලා ගේන්න ඕනේ, හන්දාට සැරයක් ගිහිල්ලා ගේන්න ඕනේ ඉස්කෝලේ අපි ඉස්කෝලේ ගිය කාලේ දවසට සැරේයි දරුවෝ ඉස්කෝලේ යන කාලේ දෙසරයක් යනවා. ඒ තමයි අද තියෙන අධ්‍යාපන ක්‍රම. ඊට පස්සේ ඒ දරුවට මොකක් හරි විභාගයක් අසයින්මන්ට් එකක් තිබුණොත් නිවාඩු දාගෙන ගෙදර ඉන්නවා. ඔය ඉන්නකොට ගෑණි ගෑම්මට තාත්තට හෝ තමන්ගේ අම්මට තාත්තට අස්නීප වුණොත් ඔය මොනම තැනකවත් ගමේ වෙදා ගාවට යන්න බෑ. කෙලින්ම යන්න ඕන ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට බුක් කරන්න ඕනේ, ලෑස්ති වෙන්න ඕනේ. ඊට පස්සේ ලෙඩට සනීපයි, බිල ගෙවෙන කාට heart attack. ඉදාසන පිළ ගෙදර එන දවසට බිල ගෙනනට හට්ටට අර කට්ටිය බොහොම සන්තෝෂයෙන් මම ගියේ අසවල් ඉස්පිතාලේ අරයනේ මගේ ડોක්ටර් ඒ බොහොම සන්තෝෂයෙන් කතා කරනවා මුගේ බඩ ඊට පස්සේ අසල්ලෙච්චත් එක්ක වැඩ කරන්න ගියාම කාර් දෙකක් ඕනේ ගැරේජ් දෙකක් ඕනේ ඩ්‍රයිවර්ලා දෙන්නෙක් තියාගෙන ඉන්න ඕනේ තීව කරන්න ගියාම මිනිස්සු ඇවිල්ලා ඉවරලා ඉල්ලනකොට බෑ කියන්නත් බෑ මොකද අර ඉන්න තත්ත්වෙට බලනකොට දුවන්නේ ලෝන් එකට. ඒ නිසා ඒ එක මිනිහෙක් අද විඳින අද විඳින අසහනය ගත්තොත් සිංහල ඉතිහාසයේ කවදාකවත් විඳපු නැතරම් අසහනයක් අද රස්සාව කරන මිනිහෙකුට තියෙනවා. මේ ඔක්කොම සතුරු කරන්නේ ඔක්කොමලා ඉන්නේ හීන ලෝකෙක. ඒගොල්ලෝ ඉන්නේ මේ සමාජයේ මවාපාපු තැනකට මේ යමනියම තමයි වැඩිකාරය. මේ යමනියම තමයි ඔක්කොම අතහැරලා ගිහිල්ලා ඔය උසස් රස්සාවල් හොයාගෙන උතෙන්ද ගිහිල්ලා ඇති කරන්නේ. ඉතින් ආරුම් බොහොම ලස්සනට ඒක කරනවා. කොච්චර හරි ඔය දරුවෝ හෝ ගෑණි හෝ අම්මා තාත්තව හිතන්නේ මූට මීට වැඩිය මට කරන්න පුළුවන් මූ කරන්නේ ඊ අදහස තමයි තියෙන නිසා ඒක අනිවාර්යයෙන් මේ මනුස්සයෙකුගේ නිතර පවතින ද්වේෂයක් විදිහට වැඩ කරනවා. මීට වැඩිය හොඳින් කරන්න පුළුවන්. මෙයා මට සලකන්නේ කො ගෑණිට සලකනවා මට සලකන්නේ නැහැ කියලා අම්මා හිතනවා. දැන් ගෑණි ගැම්මට සලකනවා තාත්තා සලකනවා මට සලකන්නේ නැහැ කියලා අපේ අම්මා තාත්තා හිතනවා. ඒ එක එකත් මේ වැඩ කරන මිනිහාගේ තියෙන ස්ට්‍රෙස් එක වැඩ කරන මිනිහා තියෙන අසහනය ගැන පොඩ්ඩකවත් ඇකීමක් නැහැ. යා විනාඩි 55ක් කතා කරලා බෙන්ලා දීලා තුන තොරතුරු අනුව වැඩිම ශීදී නසා ගැනීමක් අද තියෙන ලංකාවේ මේ සේවා දායකත්වයේ සලකන පිරිස. නිකන් ශ්‍රම සමුදා. මොනම අසහනයක්වත් නැහැ. පොඩ්ඩක් හරි ගැස්සුනොත් කවුරක්වත් නැහැ කතා කරන්න. බැංකුව ඉන්නවා මෙච්චර ගාණක් පොලි දෙන්න. යාළුවෝ ඉන්නවා ඒ වෙලාවට වැඩ ගන්න පොලි පිට. ඉතින් මේ මනුස්සයාට වෙන්න තියෙන එකම දේ ශීදී නසා ගන්න එක විතරයි. ඒ කියන කායේ ලංකාව තමයි ලෝකෙම වැඩිම ශීදී නසා ගන්න රට. ඊට පස්සේ කියලා තියෙනවා මේක නෙමෙයි භයානක தත්ත්වය. මේ අමනේවක් දන්නේ නැහැ ඒක. මේ අමනේ හිතනවා මේ ටික කරන්න පුළුවන් කියලා. මීට වැඩි ලොකු රස්සාවක් හම්බුනොත්, මීට වැඩි බෝනස් හම්බුනොත්, මීට වැඩි ඕවර් ටයිම් කරොත්, මේ වුණාට පිටරට ගියොත් මේ ඔක්කොම සන්තෝෂයි. මේ මකරියෝ ටිකක් වට කරලා ඉන්න බව දන්නේ ඒ හැම කෙනාම බලන්නේ ආරෝග්‍යයෙන් වැටෙන්නේ කන්න. මොහොතකටවත් මේ මනුස්සයාගේ අසහනය ගැන, මේ මනුස්සයාගේ ආතතිය ගැන දන්නේ ඒ යමනයා දන්නෙත් නෑ කියලා තියෙන ඊට පස්සේ රැස් වෙලා ඉඳලා තියෙන ස්වභාවය ඔක්කොම ඒ 25 55 අතර වයසේ ඉන්න කට්ටිය කියතුන ඔයගොල්ලෝ දවසට කීයක් Taman ගැන හිතනද විනාඩි කීයක් ගත කරනවා මෙව්වටම ගත කරන මිසක්කා මේ Taman මේ පහඳින පැහිඳිල්ල කඹුරන කැඹිරිල්ල අපායට ගියාලා මේට වැඩි ලේසි යමපල්ලෝ එකයි දෙන්නයි මේකේ සීමාවක් නැහැ ඔයගොල්ලන්ට පුළුවන් ද විනාඩි 30ක් හුස්ම ටික පොඩ්ඩක් බලන්න කියලා. Tamange හුස්ම බලන්න වෙලාවක් නැහැ. මුදී ඒක බැලුවොත් අර යමපල්ලෝ සීරම චෝදනා කරනවා. ඔය විනාඩි 20න් පහක් මට දෙන්න බැරිද? උකට විනාඩි 20ක් ඕනේද? 15කින් බැරිද? විමර්ශ බැරි වෙලා හරි විනාඩි 20 උනට 25ක් ගත්තොත් පෙළපාලියන. මේ තරම් අකාරුණාවන්ත ලෝකෙක ජීවත් වෙන්නේ රජයකට කද්දාකත් මේ ප්‍රශ්න තේරෙන්නෙත් නැහැ රජය මේකට උත්තර හොයන්නෙත් නැහැ. ඒ එක එකන දන්නෙත් නැහැ. තීරුම් කරලා දුන්නොත් එකෙකුට නෑ කියන්න බෑ. ඊට පස්සේ දලයි ලාමතුමා එදා හම්බෙච්චලා කතා කරලා කියනවා මේ නිසා දරුවෝ දෙමව්පියන්ට වෛර කරනවා කියන එක ස්වභාවික දෙයක්. මොකද හැම දරුවම හිතා ඉන්නවා මේට වැඩිය කළ හැකිව තියෙන අපේ දෙමව්පියන්. මේට වැඩි පොඩ්ඩක් වැඩිපුර ඕවර්ටයිම් කරනවා ඉවරනේ. මෙහෙ ගිල පිටරකින් ගිල්ල මොනවාද ජොබ් දෙකක් කරා නම් හරිනේ. කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ලක්ෂණ මං ගියාට පස්සේ කියනවා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. උන්ගේ වැඩේම ඉල්ලනවා. ඊට පස්සේ කිව්වලු මේ පුළුවන් හරිය තමයි පුතේ කරන්නේ ආයේ නෑ කියලා ඒක පර්ස් එක දිගැල්ලා පෙන්නවලු මේකේ සත්‍යයක්වත් නෑ කියලා. අර කතා කරන්න බැරි වයසකෙක් කියනවලු නෑ නෑ තාත්තාට බැංකුව ගාව තියෙන බිත්ති අත ගහපුවම සල්ලි එනවා. ඉතින් නිගිල්ල සල්ලි ගන්න තියෙනවා. ඔය පර්ස් එක සල්ලි නැතට බොරු කියන්නේ කිව්වා. උන් ඒව ඔක්කොම දන්නවා. කවදාකවත් කවුරක්වත් පිළිගන්නේ ඉතින් ඒ කෙනෙකුට කියන්න පුළුවන් ද මැසේජ් එකක් දෙන්න පුළුවන් ද බලපන් උඹ අර්ථ සිද්ධිය ගැන මොකද්ද හිතන්නේ උඹ වටකරන ඉන්න ඔක්කොම අර්ථවාදයට හිටලා තියෙනවා උඹ ඒව වැඩි කරගන්න හදනවා උඹ හිතනවා සන්තෝෂ කරන්න පුළුවන් කියලා සරුවචනාංශ කියනවා මහා මන්දාතු කියන සක්විති රජලා බැලුවා ඒත් සන්තෝෂ කරන්න බෑ ඒත් මැරෙන්න වෙන්නේ ඉගියක් ඇතුව ඒත් අතෘප්ති කරව මැරෙන්නේ මොකද වට කරගෙන ඉන්නේ කවදාකවත් එහෙම බණ භාවනා කරන පිසක් නෙවෙයි මේ මනුස්සයාගේ අර්ථ සිද්ධිය සලකන කෙනෙක් නෙවෙයි. එයාන බලනකොට වෙන රටක ඉපදිලා වෙන කුලයක ඉපදිලා සර්වඥාන් වහන්සේ අපි ගැන කොච්චර හිතනවද කියලා බලන්න. එක එකනාගේ අර්ථ සිද්ධිය ගැන. එහෙනම් සර්වඥාන් වහන්සේ මේ නාස්තිකවාදී, උච්ඡේදවාදී මේව ගැන කතා කරන්න එපා කියන සමාජ විරෝධී එහෙම නැත්නම් තනි උද්දකලා බව කතා කරන කෙනෙක් කියලා සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරන ස්වරූපෙටමයි තමයි මූල කර්මස්ථානේ ප්‍රතික්ෂේප කරන්නේ. මූල කර්මස්ථාන තමයි සරුවචනාංශ කියලා හිතා ගන්න. මූල කර්මස්ථාන ධර්මයේ කියලා හිතා ගන්න. මූල කර්මස්ථාන තමයි සංඝයා කියලා හිතා ගන්න. ඕන කලදේකපත් වෙන නැවත මූල කර්මස්ථානට එන එක තමයි සීලය කියලා හිතාන්නේ. අනිත ඔක්කොම සීලබ්බත පරාමාස. අනිත් සේරම සීලබ්බත පරාමාස. මේකට යොමු වෙන්නේ නැත්තම්. ඉතින් ඒක කතා කරලා කිව්වොත් එහෙම මේ මූල කර්මස්ථාන කියන්නේ රුලං. ඕකෙන් මොකක්ද හම්බ වෙන අර්ථ සාහිත්‍ය? උස්ම ටික දැක්කයි කොහොමද හම්බ වෙන්නේ? කියලා ඕනි තරම් අර්ථ ශාස්ත්‍රඥයෝ අපට වාද කරනවා. ඉතින් මේ මිනිස්සු වාද කරන්නේ මේ මිනිස්සුන්ට හම්බෙන්නේ අතවාසිය සඳහා නැත්නම් ඒගොල්ලන්ගේ මූල ධර්ම සාර්ථක කරගන්න මිසක් සරුවචනන්සේ අපිට බණ කියලා සාදුකාරයක්වත් බලාපොරොත්තු වෙන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙනවා කියලා හිතනවනම් අපි බුදුහාමුදුරෝ අසුචි tattරපත් කරනවා බුදුජානන්සේ මොනම ආමිෂයකින් සන්තෝෂ කරන්න බෑ. කල්යාණ මිත්‍යා කවදාකවත් ආමිෂයෙන් සන්තෝෂ කරන්න බෑ. ආමිෂය දෙනවා සංකේතයක් විදියට. සරුවචනාංශ සඳහන් කර තියෙන කවුරු හරි එහෙම ආමිෂය ගැන රැඳිලා ඇඟැලුම්කම් ගැන රැඳිලා ආවේග ජනකව ඇසුරු කරනවා නම් අපාය හොඳයි ඔයිට වැඩි. ක්‍රිෂ්ණමූර්තිතුමා කියලා තිබුණා මොනම හේතුවකින් හෝ මම පිටිපස්ස යන සෙනඟක් ඇති වුණොත් ඒක මම කරපු බලපතලම වැරද්දක්. අන්න අවශ්‍යම නැහැ. මොනම හේතුවක් නිසාවත් කොච්චර මම ලෝකේ ප්‍රසිද්ධ වුණත් මම පිටිපස්ස යන පිටසක් අවශ්‍ය නැහැ. අන්නේ පිටිපස්සේ යන පිරිස තමයි මූල කර්මස්ථානයේ තියෙද්දි Tamanට කරදර කරන මේ තණ්හා මාන දිට්ටි. ඒ වහිතවිලි මාර්ගෙන් තමයි පිටිපස්සේ එළවනෝ. වේදනා මාර්ගෙන් තමයි පිටිපස්සේ එළවනෝ. ශබ්ද මාර්ගෙන් තමයි පිටිපස්සේ එළවනෝ. එළවෙන වේදනාවේ හිතවිල්ලෙන් සද්දෙන් තණ්හා මාන දිට්ටි වැඩි කර වැඩෙනවා. ඉතින් අපි ඒ අනුව ගිහිල්ලා මූල කර්මස්ථානේ පාවා දීලා ඒ තණ්හා මාන චිත්ත දේවල් ගැන අපේ කර්මස්ථාන වාර්තා වැඩියෙන් කතා කරන්න හදනවායි කියලා කියන්නේ අපි එව්වටම පොහොර දානවා. එව්වටම ආහාර දෙනවා. ආහාර දීලා අපි හැම වෙලාවකම මූල කර්මත්තානේ කොම් කරනවා. මූල කර්මත්තානේ අසරණ කරනවා. අනාථ කරනවා. ඒ ධර්මතම තමන් අසරණ වෙනවා. ඒ ධර්මතම තමන් අනාථ වෙනවා. ඒ ධර්මතම තමන් සැකෙන් ඝන බහල් වෙනවා. සැකයෙන් පිරෙනවා. ඒ නිසා භාවනා කරන නැත්නම් විපස්සනා කරන කෙනාට මේ පෙන්න සමාජ සංසිද්ධිය නැත්නම් ජන විඥානයේ තියෙන මේ ඇසුර හරහා භාවනා කරනකොට මූල කර්මස්ථානයේ සහ අනුකුත් කර්මස්ථාන නැත්නම් අනුකුත් අරමුණු අතර ඇති වෙනස නොපතින්නත් එපා. ඒකේ එන්න අරින්න ආවට පස්සේ බලන්නේ හැම අතිරේක අරමුණකම තණ්හාවක්, මාන්නයක්, දිට්ඨියක් මූල කර්මස්ථානට වඩා තියෙනවා. ඒක නිසා ඒක රුචි. තණ්හා මාන දිට්ඨිය අඩු මූල කර්මස්ථාන නිසා අරුචි. ඒක ඒකාකාරයි. ඒක බොහොම මන්දෝත්සාහි කරන සුළුයි. ඒක නිසා ඒ ඒකාකාරී බවම එවනත ඒ නීරස බවම නිවනේ පෙරනිමිත්තක් විදිහට ගන්න ගියොත් බොහෝම ලේසි තේරෙනවා. ඒක නිසා විපස්සනා ඥාන සියල්ලගේම නැත්තම් අපි කියන බලව විපස්සනා ඥාන සියල්ලගේම ඉස්සල්ලාම ඥානෙ තමයි නිබ්බිදා ඥාන. නිබ්බිදා කියන්නේ නිර්වින්දනය. වින්දනයක් තියෙනවා නම් කොතන හරි ඒ හැම වින්දනයක්ම තණ්හාමාන දිට්ඨි හරහා යන්නේ. ඒ නිසා මේ නිර්වින්දන අරමුණක් ਸਰවචනාංශේ වාංගුවට කියලා අනිකුත් ඔක්කොම වින්දනයේ සහිත අරමුණු වලට වටින් ඇත තියෙනවා. ඉනිතිලා යෝගාවචරයට කියනවා පුළුවන් නම් මේ නිබ්බිදාව දනවන අරමුණ නැත්නම් ඒකාකාරීකම නීරසකම කම්මැලිකම දනවැව්වත් මේ අරමුණත් එක්ක ඉන්න givisගෙන අර අරමුණු වටේ තියෙන අරමුණු Taman කුප්පන හැටි, අවුස්සන හැටි, නලවන හැටි, පද්දන හැටි දැනගෙන ඒව සමාහලට මේ මූල කර්මන්තේ යටපත් කළත් මගේ සරණ මගේ හාර හවුහරනේ තානං කේමං ලේනං එහෙම නැත්නම් අශෝකං විරජං කේමං මූල කර්මස්ථානය කියලා ඒ කරදරකම් කටු අතරේ මූල කර්මස්ථානේ දන්නවන්නම් නිවම්ම ලබන්න ඕනේ නිවන ලැබුණා වාගේ Tamanට තේරෙන්න පටන් ගන්නවා ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම තමයි ඒකට තියෙන හොඳම හරස්කඩ අහන හැම ප්‍රශ්නයක්ම මෙන්න මේ දෙක තාම තේරුම් ගන්න බැරි කම නිසා. Tamanta අර්ථ සාධේ සලකන දේ ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් ගෙනත් දෙන්නේ නැහැ. බොහෝ විට නීරසයි, බොහෝ විට ඒකාකාරී, බොහෝ විට බයරවන සුළුයි, බොහෝ විට සැක උපදවන සුළුයි. හැබැයි ඒකෙන් කිසිම කරදරයක් නැහැ. ඒ වෙනුවට වටේ ඉඳලා උකුළු මුකුළු පාන, ඉඟිබිඟි පාන මේ සියලුම අරමුණු ඊට වඩා රසවත් ඇඟට නොදෙන එකට පනිනවා. පැන්නට පස්සේ මූල කර්මස්තන යටපත් කරනවා. යටපත් කළේ වෙලා අර්ග දිගේ කතන්දර ගොතනවා. දිගින් දිගට කල්පනාවට වැටෙනවා. ඉතින් යෝගාචර කමඨාන් සුද්ධ කරනකොට ඒ ටික ගැන විතරයි කියන්නේ. ඒ ටික ගැන කියන කවුරුත් ඕනේ නැහැ හැටි. කියන්න දෙන්නේ ඒ තියෙද්දිත් මට මූල කර්මන්තන ඇසුර කරන්න පුළුවන්. ඒකයි මගේ විපස්සනාව කියලා කියන්නේ. ඒ නිසා ඒ කරදර එන්න එපා කියලා පතන්න එපා. එන කරදර තියෙද්දි ඒ මූල කර්මස්ථානේ හොයාගෙන යන්න බලනවා නම් ඒ කෙනාට කිසිම බාධාවක් පැනෙන්නේ නැත. ඕනම වෙලාවක මූල කර්මස්ථානේ තියෙනවා. අනේ ඒ ටික තේරුම් ගන්න මේ ගාතාව තේරුම් ගත්තොත් ඒක පසේ බුදුජානන් වහන්සේලාට සීමා වෙලයි කියලා කොටු කරන්න ඕන කමන්නේ. ඕනම කෙනෙකුට වැඩ ගන්න පුළුවන්. ඉතින් මේ කියලා දෙන මිනිස්සයා අප්‍රිය වෙනවා. කැමති නෑ ඔක්කොටම මොනලා තියෙන මොන හරි රසමස උලක්. අහගෙන ලියාගෙන කටපාඩම් කරගන්න ප්‍රස්තාර ඇඳගන්න වගුල ලියාගෙන මම ධර්මයේ ලියනවත් යනවා කියලා කියන්න ඕන ආසාවක් තියෙන ඉතින් ඒකටම තමයි මේ ආගම සැදී පැහැදී ඉන්නේ. මොකද බුදුජානන් වහන්සේ කරන දේ ලයිසු එකකින්වත් ඇති වැඩක් නෑ. කරදරයක් ආපු වෙලාවේ Tamange ථාණය, ඛේමය, එහෙම නැත්නම් අශෝක තන, විරජ තන, ඛේම භූමිය දන්නේ නැත්නම් මොන ආර්ථක යන්ත්‍ර දැම්මත් මොන පිරිත් නූලකට ගවත් මොන මන්ත්‍ර මැතිරුවත් ඒ හැමදාම අසරණයි අනාතයි. ඉතින් ඒ ඛේම භූමිය නැත්නම් අපි මේ පණව ගන්න මූල කර්මස්ථානය බුදුරජාන් වහන්සේ පණවන්න යන්නේ භාවනා කරලම තෝරගන්න කියන. සක්මන් කරනකොට මොකද්ද වෙන්න ඕනේ? ඒ මූල කර්මස්ථානයේ ආධුනිකයට බහතෝරන කෙනාට පරියන්කේ ඉනකොට ආනපාන කියලා දෙනවා. සක්මන් කරන කෙනාට වම දකුණ කියලා දෙනවා. ඉදිනදා වැඩ කරනකොට මේ අතුල්පතුල් වලට දැනෙන දේ. මම පිඟානක් හොදනකොට පිඟාන හිවි චේතනාව නිසා මට පිඟාන අතපත ගෑවෙන හැටි. ඒ නිසා මම චේතනානුකූලව මම අසවල් වැඩේ කරන කොහොමද කියන එක කිව්වට ඊට වැඩිය ප්‍රාග්තනක තමයි තියෙන්නේ මූලික තැනක තමයි තියෙන්නේ ඉරියව්ව. ඉරියව අල්ලන්න අමාරුයි. ඒ නිසා ආනපානේ දාලා ආනපානේ හරහා යම් වෙලාවක දුවට ආනපානේ ඇල්ලුවත් ආනපානේ ගෙවුනට පස්සේ අපි එන්නේ නැවතත් ඉරියව්ව. ඉරියව්වට ආවට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න බෑ. හැබැයි ඉන්නවයි කියලා ඉඳගෙන කියලා හිඳිනවයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. නිසා යම් කිසි කෙනෙක් ආනපානේ හරහා ගියත් ආනපානේ හොඳට දැකලා ඒකේ මුලමදාග ගුරු සුසිං වාස්ත දැක්කට පස්සේ ඒක සංසිඳනවා කියන්නේ සංසිඳනට පස්සෙත් සැකනම් අනිශ්චිත භාවයේ කියනවා නම් එයාට මම ඉන්නවා ආශ්‍රත් ප්‍රසාදයෙන් විසුණුවාසයෙන් නොතිරුණාට මැරිලා නැහැ කියන එක දැක් ගන්න මෙනේ කරන්න කියනවා හිඳිනවා නැත්නම් ඉන්නවා කියලා. ඒකට එයාට තේරෙනවා අර ඉස්සෙල්ලා දැකපු ආශ්‍රත් ප්‍රසාදයේ දෙකට කරලා වෙන් කරලා බලන්න බෑ නමුත් මැරිලා නැති බව දන්නවා ඉන්න බව දන්නවා. ඒහා සමානම අත්දැකීමක් වෙනවා සක්මන් කරනකොට මම දකුණු වශයෙන් බලලා එසවීම තැබීම වශයෙන් බලලා එසවීම යැවීම තැන් බලලා අන්තර තේනවා මම ඇවිදිනවා. මම ඉඳගෙන නෙවෙයි. අන්නේ ඇවිදිනකොට අනායාසයෙන් ඇවිදිනකොට ඒක විපස්සනාවක් කියනවා. අන්නේ ඒ ආවාසය අනායාසයෙන් ඇවිදින ඉරියව්වත් පරියන්කේ හොඳට වාර විලා ආනාපාන වගේ එකක් දැල්ලා ඒක ගෙවුනට පස්සේ ඉන ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් දෙකේ කිසිම වෙනසක් නැහැ. ඉරියව් වශයෙන් ඉදින සම රසයක්. නිදාගන්න ගියාට පස්සේ ආනාපානේ හරහා හෝ ගිහිල්ලා නිදාගෙන හැතපිලා ඉන්න ඉරියවට හිත දැම්මොත් ඒකෙත් වෙනසක් නැහැ බස් එකක් එනකන් හරි කොහේ හරි කමන්නේ හිටගෙන ඉන්නකොට ඉස්සල මේ කකුල් දෙකට දැනෙන දේවල් දැනලා ඔක්කොම දැනන ආයසරයක් අනායාසයෙන් හිටගෙන ඉන්න බාට ගියොත් මේ ඉරියව්වට ගියාට පස්සේ හතර ඉරියව්වෙම එකම දැනීමයි තියෙන්නේ. ඒක නීරසයි. ඒක ඒකාකාරීයකට යනකොට දැනෙන කොන් වුණා වාගේ, පාළු වුණා වාගේ, සබෙන් තලෙන් අයින් වුණා වාගේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ හුදෙකලාවට බයක් තනිකමක් දැනෙනවනම් ඒ ඇත්ත මේ ඉඳගෙන ඉන්න ඉරියව දකින්නට වැඩිය අර ආනපානට කැමති වෙනවා වම දකුණට කැමති වෙනවා නැත්නම් ඒ අතිරේක අරමුණු වලට කැමති වෙනවා ඒක ඉතින් හොඳයි ඒක ධාර්මික ක්‍රමයක් තමයි නමුත් ඊට වැඩි උගව දියුණු අවස්ථාවක් තමයි අනායාසෙම සක්මන් කරන වෙලාව ඉඳගෙන ඉන්නකොට තමයි මොනම විස්තරයක්වත් නැතුව සිටිමි හිතයි හිඳීම කියලා දන්නේ එක. නිදාගෙන ඉනකොට නිදාගෙන ඉරියව්ව ඒක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක තියෙන එකක්. ඒ නිසා manussත්ත්ව ප්‍රතිලාභය දුර්ලභ දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. manuss ආත්මේම දුර්ලභ දෙයක්. සමහරව ආත්මය කියන්නේ කයි කියලා අරගන්න. ඒ ගත්තත් මේ මට්ටමේදී ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආත්මය කියලා කියන්නේ වේදනාව කියලා ගත්තත් ඉඳගෙන ඉන්න වේදනාව කොහොමද? විඳින්නේ කොහොමද? ඇවිදිනකොට විඳින්නේ කොහොමද? හිටගෙන ඉන්නකොට විඳින්නේ කොහොමද? නිදානිනොට විඳින්න කොහොමද එකමයි. සංඥාවක් වශයෙන් ගත්තත් මේ බාහිරේ මේ මම මම ඉඳගෙන ඉන්නකොට ඇද්ද වහගෙන හොඳට සංඥාගත වුණත් හිටගෙන ඉන්නකොට සංඥාගත වුණත් එකම සංඥාව තියෙනවා. සංස්කාර වශයෙන් මම සකස් කිරීම දැඟලිලි නැලවිලි දකින්න නම් බුදුන්සේ සඳහන් කළා තියෙනවා. සංස්කරණය කිරීම හිතාමතා කරන දේ නතර කරලා බලපන්. කය වචන දෙක පුළුවන් තරම් නිස්සද්ද කරගෙන එතකොට තේරෙයි මේ කය Taman සංස්කරණය නොකරත් මේ ජීවිතය සඳහා කෙරෙන වැඩ වගේක් තියෙනවා භවය කියලා කියන එකට අන්නේ භවයේ වශයෙන් ගත්තොත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදා හිටියත් කොහේ හිටියත් ඒ ගතිය එකයි ආන් ඒක දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් ඔන්න මම දැන් මේ මමයා කියන එකට දෙසට හැරුණා මමයා කියන එක දකින්න ලෑස්ති වුණා එහෙම නැත්නම් අපි බාහිරේ ඉන්නේ ඒකට බාහිරේ බලනකොට පේනවා බාහිරයට සාපේක්ෂව මේක ඇතුළට යෑමේ කෙලවරක් තියෙනවා. බාහිරට යෑමේ කෙලවරක් නැහැ. නිසා ලෞකික ඥානවල කවදාකවත් කෙලවරක් නැහැ. පිස්සු හැදෙන එක තමයි ඇතුළට එන එකේ කෙලවරක් නැහැ වගේ පේන්නේ. නමුත් අර වගේ ආස්වාද ප්‍රසාර ඉඳලා ඉරියව්වට එනවා. වම දකුණ ඉඳලා ඇවිදින ඉරියව්වට එනවා. ඉඳාගෙන ඉන්න වෙලාවෙත් ඉඳාගෙන ඉරියව්වට ඇවිල්ලා ඉරියව්වේ දිහා බලනකොට රූප වශයෙන් බැලුවත් වේදනා වශයෙන් බැලුවත් සංඥා සංස්කාර මොන වශයෙන් බැලුවත් ඉතින් එක සම රසෙයි. ඒ පැත්තට ගියාට පස්සේ හිටිනවා එතෙන්දි යෝගාචර සැකයක් වෙනවා මගේ ප්‍රගතිය නතර වුණාද භාවනාව නතර වුණාද සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා මොකද අපේ සතිය සමාධිය පුරුද්දලා තියෙන අරමුණක් මත ඉඳලා දැන් අරමුණ නැත්තත්තර ගෙනල්ලා යෝගාචර ඔප්පන ඔප්පනවා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත කිසිම කාරණාවක් නැතුව කිසිම අරමුණක් නැතුව කිසිම නිමිත්තක් නැතුව පවතින සතියක් ඒක දුර්ලභයි අරමුණේ නිමිත්ත පවත්තන සතියට වැඩිය අරමුණක් නැතුව නිමිත්තක් නැතුව පවත්තන සතිය දුර්ලභ එක බොහෝම කල්යාණ මිත්‍රයි. ඒක නියම සතිය. ඉතින් එතෙන් යනකොට තනි කන්දෝස එනවා. බය ඇති වෙනවා. සැක ඇති වෙනවා. අනිශ්චිතතාව ඇති කරනවා. ඒ මොකද මේක බ්ලාස්ටිලා යන්නේ නැහැ. බුදුනේ කියනවා කර්ම දෝෂ කියලා. බුදුන් කෙනෙක් සීලේ කැඩලා හිටලා. නැත්නම් මේ සතිය කැඩලායි කියලා. නෑ අනිවාර්ය නෑ. කාට හරි ඒක හරියටම ඒ විදිහට ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ අරමුණු නැති සතිය හැම අරමුණක්ම හිතානිට තණ්හාමාන දිට්ටි කියලා. හැම අරමුණක්ම තණ්හාමාන දිට්ටි. ආනපානෙ තණ්හාමාන දිට්ටි. ආනපානෙ ගෙවෙනවයි කියලා කියන්නේ තණ්හාමාන දිට්ටි ගෙවෙනවා. මොන අරමුණක් හෝ නීරස වෙනවයි කියලා කියන්නේ විරංජන වෙනවයි කියලා කියන්නේ නිරුද්ධ වෙනවයි කියලා කියන්නේ නිවනට ළඟ වෙනවා. ඒකට ඇති වෙන බය දිහා බලන්න. ඒකට ඇති වෙන අනිශ්චිතතාවය දිහා බලන්න. ඒකට ඇති වෙන අසරණ ගතියද බලන්න. මේ තමයි නිබ්බිදා ඥානය කියන්නේ. මෙන්න මේ ඇති වෙන බය, අසරණ ගතිය, අනිත්‍ය ගතිය, නැත්නම් නිරුද්ධ වෙන ගතිය, द्वේෂයෙන් තොරව දැකීම තමයි විවිධා ඥානය කියලා කියන්නේ. ඥානපද නමෙන් මේක බලන්න පුළුවන් නම් භාවනා කරන මේක වැඩෙන හැටි. මේක ඇති වෙන හැටි ඒ ඥානය තමයි විපස්සනා තියෙන ලොකුම ඥානය. හරියට චෛත්‍යයක් හදනකොට සලපතල මළුව වගේ. විශාල මළුවක් හදලා තමයි ඒකට තමයි පේසාවල්ලු දාන්නේ. ඉතින් හුඟ දෙනකොට ඒක නෑ. හුඟ දෙනකොට ඒ නිබ්බිදාව විරාගයේ Nirodhe නිරංජනේ වෙනකොට මේ භාවනාව දියුණුවක්ද කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කර බැලීමේ හැකියාවක් නැහැ මොකද ඒ තරම කෑදරයි අරමුණට ඒ තරම් කෑදරයි නිමිත්තට මේ සත්‍යයට නෙවෙයි සත්‍යයට කෑදර වුණා නම් ප්‍රශ්නකුත් නැහැ සත්‍ය එක වග බලා ගන්න ඒ නිසා නිමිත්තක් කියනවනම් අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සය. ඒක හැම එකක්ම අර්ථ අර්ථයක් තියෙන. හැම නිමිත්තක්ම අපිට නිමිති දනවන්නේ අපි ලව જાතිය බෝ කරවන්නයි. අපි යවුව අරසාව සලසන්නයි. ඔච්චරයි තියෙන්නේ. මුළු මුළු පරිණාමයේ පුරාවටම තියෙන්නේ මොන ක්‍රමෙන් හරි ලව්ව අපේ ලව්ව බෝ කරවන්න. එහෙම නැත්නම් මේ අරසාව සඳහා උපක්‍රම කරන්න. ඉතින් බුදු දහම රකින්න දෙයක් නැත්තම් මොනව බෝ කරන්නද මොනව අරසා කරන්නද? තියෙනවා නම් තමයි මේ මමම මගේම අච්චුව තව තව හදලා හදලා දාන්න ඕන පුළුවන් තරම්. ඒකට මගේ කටියට අරසව දෙන්න ඕනේ. එහෙම මූල පදනමක් නැත්තම් ඔබ මොනවටද මේ අරසව සහ බෝ කිරීම සඳහා දඟලන්නේ? ඔබ බෝ කරනවා නම් ඒසමට ඥානය අවශ්‍යයි ගොඩක් ඕනේ. ඥානෙ වැඩිෙන්න වැඩිෙන්න වැඩින්නේ සුසාන භූමි විතරයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ ලෝක වඩක يعني ආර්ථිකේ වඩන මිනිස්සයා වඩන්නේ සුසාන වඩනේ විතරයි. Taman ලවවත් මමවත් කියලා මට එකෙක් නැත්තම් අත්තයි අත්ත නොනත්තු නාත්ති කුතෝ පුත්තා කුතෝ ධන. Tamanට Tamanවත් නැති කල මොන දරුවද මොන ධනයද කියලා බුදුරජාණන්සේ අහලා තියෙනවා. ඒක දන්නේ නැති නිසා අපි තන අපි දරුවෝයි ධනයයි හදලා ඇවිල්ලා භාවනා කරමු කියලා තමයි 60 පිරුණාට පස්සේ ඉන්නේ භාවනා කරන්නේ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ආයෙත් පස්සේ දැඟලුවට දරුවෝ එන්නේ නැහැ. ආශිර්වාදේ හම්බ කරන්න ගියාට කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. එතකොට පන්තල් යනවා. නරක නෑ. ඒක හරි හොඳයි. ඊට වෙනුවට කළ හැකි තව ගොඩක් තියෙනවා නාග විශේෂ ගෙටත් තුසේ කියලා නරක වැඩ ගොඩක් තියෙනවා. ඒක පන්තල් නේ හොඳයි. මොකද බුදුන් කියන්නේ ඊට ඉස්සෙල්ලා පුළුවන් නම් ඥානෙට අල්ලගන්න මේ ආත්මයක් තියෙනවා කියන ප්‍රඥාවෙන් තමයි දෙමව්පිය අපිට උදව් කරන්නේ. ගුරුවරු අපිට උගන්වන්නේ. රජය අපෙන් ඡන්දෙ ඉල්ලන්නේ. ආර්ථික විද්‍යාඥයෝ මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ. මේ සමාජය හදන්න හදන්නේ ආත්මේ තියෙන බුදුහාමුදුරන් පොඩ පරීක්ෂා කරලා බලපන්. බුයි රකින්න හදන දේ, බෝ කරන්න හදන දේ, අරසා කරන්න හදන දේ නිකන් හෙලෝග්‍රැෆික් චිත්‍රයක් වගේ එකක්. ඔක හරහා අත දාන්න පුළුවන්. ඇතින්ද බැලුවොත් නම් එතන ත්‍රිමාන රූපයක් පේනවා. අත හරහා අත දාන්න පුළුවන් තරම් එකක්. ඒ නිසා අපි ඇසුරු කරන හැම දෙනාම අපි අනුන් ඇසුරු කරන්නේත්, අපි අනුන් ඇසුරු කරන්නේත්, අනුන් අපි ඇසුරු කරන්නේත් අත්හට්ට පඤ්ඤා. මේ ටික මේ කට්ටිය විතරයි දුක ගෙනදෙන්නේ. අපි ඇසුරු කරන අය මිසක් අපි ඇසුරු නොකරන කිසිම කෙනෙක් කවදාකවත් අපිට දුකක් දෙන්නේ නැහැ. පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඒක නිසා අපිට කීතකිට ඒගොල්ලනේ එහෙනම් අපිට මේ කරදර කරන්නේ ඒගොල්ලනේ මේ වට කරගෙන යන්නේ කියලා නෑ ඒගොල්ලෝ යෝජනා කරනවා විතරයි ඒ කැමැත්තට ඒ කරන යෝජනාව ස්ථිර කරන්නේ තමයි චේතනා කරන්නේ තමයි චේතනා කරපුවාට තමයි Tamanට හම් වෙන්නේ දඬුවම් ඒක නිසා ඒක ගැඹුරින් විස්තර කරනවා. මේ නාම ධර්ම කියනකොට පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා අභිධර්මයේ උගන්වනවා. එහෙම නැත්නම් චිත්ත විදි ගැන උගන්වනට උගන්වන එක අනිවාර්යයෙන්ම හිතේ තියෙන. ඒ නිසා ස්පර්ශයෙන් තමයි පටන් ගන්නෙ වේදනා සංඥා චිත්ත මානසිකාර කියලා. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා. නමුත් ඔය ඥානන්ද සාංශේ බණේදී පුළුවන් තරම් උත්සාහ කරනවා. බලන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ස්පර්ශය නෙවෙයි මුලට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක නිසා අපි ළඟට එන යෝජනා අම්මගෙන් එකක් එනවා, ගෑණිගෙන් එකක් එනවා, දරුවෙන් එකක් එනවා, බොස්ගෙන් එකක් එනවා. හැම කෙනාගේම යෝජනා එනවා. අපි කොයි යෝජනාවද ස්ථිර කරන්න කියන එක Tamange චේතනා මත තියෙන. ඒක තීන්දුව කරන්නේ වේදනා සංඥා චේතනා අනුවයි ස්පර්ශ කරන්නේ. ඉස්ලාමයේ අපි ස්පර්ශ කළ යුතු ගත යුතු යෝජනාව මොකක්ද කියලා ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අපේ වේදනා චේතනා සංඥා වැඩ කරනවා. ඒ තුනම අපිට ඉස්සෙල්ලා පයි. අපි ස්පර්ශ කරන්නේ අපි විසින් තෝරා ගන්න ලද්දා. නිසා ස්පර්ශ කරාට පස්සේ අහුවෙලා ඉවරයි. අපි දැනගත්තොත් අපි ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අපිට තියෙන අවස්ථාවක් මේ ගොඩාක් තියෙනවා. කොයි එක හරි තේරුවොත් අනිත ඔක්කොම තරහ වෙනවා. ඒක තෝරන්න නැතුව ඉන්න එක තමයි මහින්සතිය කියලා කියන්නේ. මොනම දෙයක්වත් තෝරන්නේ නැතුව අර යෝජනාවක් තියෙනවා මේ යෝජනාවක් තියෙනවා උඹ පොඩ්ඩක් ඉන්නකෝ ඔය යෝජනා කරන කට්ටිය නෙවෙයි අධිකාරී ශක්තිය තියෙන්නේ මටනේ මම මේ යෝජනා පිළිබඳව හදාරනවා තාම විනිශ්චයකට අවිලා නැහැ කිව්වොත් ඒ සියලු දෙනා මං කරේ අපේක්ෂා කරගෙන ඉන්න ඔක්කොමලා පාලනය කරන්න පුළුවන් අපිට එහෙම ඉන්න බෑ අපි පැනලා දෙනවා කරන යෝජනා වලින් හොඳම එක ගන්න ඉස්සර වෙනවා ඉතර වෙනකොට අපි කොහොමද එකක් අල්ලනකොට සියල්ල අතහරිනවා. අතහරින සියල්ල සදහටම ගියා ගියාමයි ආය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ස්වයංවරයකට ගිහිල්ලා කෙල්ල ගොඩාක් ඉන්නවා. එක එක්කත් තෝරන්නේ නැතුව ඉන්න තාක්කල් කෙල්ල සේරම තමන්ගේ පැත්තේ. එකේ තොරපු ගමන් ඒකේ විතර යන්නේ සියලුම දෙනා ඒකිටත් ඊර්ෂ්‍යා කරනවා තොරපේ කරනට ඊර්ෂ්‍යා කරනවා. බාඳිනවයි කියන්නේ කරදරයක් බඳ ගන්නවා හිරයක් ගන්නවා කියලා සිංහලෙන් කියන්නේ. හිරයක් ගන්නවා. මුදී ගත්ත ගමන් ඒ ගාණි බලන මේ මිනිහා වෙන්න කිසිම කෙනෙක් පස්සේ මිනිස්සු බලන්නත් බෑ. මොකද මගේ මිනිහා. ඊට පස්සේ බඳින්න ඉස්සලා තියෙන ප්‍රේම කවදාවත් බැන්දර පස්සේ ඉන්නෙත් නෑ. ඒ ඉතින් ලෝකේ දන්න ගන්නවා. ඉතින් අනෙක් කෙනෙක් දිහා බලපු ගමන් ගෙදර තන්නේ රණ්ඩු. බඳින්න ඉස්සලා ප්‍රශ්නයක් නෑ. ඒ choiceless awareness කියලා කියන්නේ evenly suspended attention කියලා කියන සම්සතියට කිසියම් තේරමකින් තොරව අරමුණ වෙත බලන ඉන්නවා. එකක්වත් තෝරන්නේ කාටවත් පුළුවන් කමක් නැත්තේ තෝරපිය කියලා අපිට බලපෑම් කරන්න. අපිට තියෙන මානව අයිතිවාසිකම ඕන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් දේශ බලා සිටින. ඒ තමයි මුනිවරයාගේ හැටි. තෝරන්නේ. තෝරපු ගමන් එකක් තෝරනවා කියලා කියන්නේ සියල්ල ප්‍රතික්ෂේප කිරීමක් එක සහ ගහන අපරාධයක්. එචා එයාට ඕනනම් තේරලා ඉන්න කියන්නේ. ඕන දෙයකට තේරලා යන්න ගන්න මම පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා. මමත් ඉන්නේ අවධානයෙන්. ඔය එක්කන යෝජනාවකටවත් බෑ යෝජනා කරන්න විසින් ඉස්තිර කිරීම කරන්න සභා සම්මත ක්‍රමී. යෝජනා කරපේ කරන්න ඉස්තිර කරන්න බෑ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ සභාවක පවත්වනකොට වෙන කෙනෙක් ඉස්තිර කරන්න. මේ මම මමේ අවතෙන්දි පැනලා පොහිදුව ඉඳලා ඉන් ප්‍රොක්සි එයා එන ඕන යෝජනා යාට තණ්හා වැඩියෙන් කරන්නේ නැත්නම් වේදනා සංඥා චේතනා අපිට වැඩියෙන් අපි හඳුනන වැඩියෙන් සුඛ වේදනාව දෙන වැඩි චේතන තණ්හාමාන දිට වැඩි කරන ඉබේම මමයා පැල්ල අල්ලුවට පස්සේ විඳවන්නේ ඒ යෝජනා ස්ථිර ඒ යෝජනා අනුමත කරන්න කෙනා. ඒ නිසා එතන තියෙන ඉවසීම පැනලා දෙන්න යන්නේ නැතුව කරන ඉවසීම නිවන වගේ. ඒකට යට මුළු ලෝකෙම තියෙන එකක්වත් තෝරලා සීළු දෙනාම යෝජනා ගෙනත් තියෙනවා. ඒ කියන්නේ මා කෙරේ අවධානය ඇවිල්ලා තියෙන හැබැයි මම එක්කෙනෙක්වත් පාවා දෙන්නේ නැහැ. සියල්ල කෙරේ සමසිත මෙච්චිත පවත්නවා. ඒකට අත්හට පඤ්ඤා මිනිස්සු වට කරන හිටියත් Taman වටේට ඔක්කොම මේ කුට්ටිය කඩා ගන්න කට්ටිය හිටියත් එක්කෙනෙකුටවත් වැඩිපුර අනුග්‍රහ කරන්නේ. ඔක්කොම සමසේ ඉන්නකොට අරයට කියන ඔයාට කිරුවොත් මෙයා තරහයි. මෙයාට කිරුවොත් එයා තරහයි. ඒ නිසා ඔයගොල්ලෝ එකතු වෙලා මොකක් හරි ගන්න තීන්දුවක් ගන්න මම එකද. කටි ඔක්කොම ඉඳලා ගන්න තීන්දුවක් ගන්නවා මේක වීටෝ කරනවා මම මේක අනුමත කරන්නේ නැත්නම් මම මේක රබර් සීල් එක ගහලා දෙන්නම් කියලා හිටියොත් දක්ෂම නායකයා ඒ නිසා අත්තට පඤ්ඤ ගතිය අපි කෙරේ කවුරුවක්වත් එන්නේ නැහැ. මීයක් කඩන්නේ නැහැ කවුරුත් අතලේ වකන්ට දැක්කා. ඒ කෙලින්ම අහන්න. අහනකොට කවුරු හරි තරහයි නම් ඉතින් කියන්නේ කොහොම ඉතින් ගනුදෙනු කරන්න කොහොමද මට පොඩ්ඩයි වෙලා තියෙනවා. ඔය ඇවිල්ලා ලවා මයි ළඟ ඉන්න හදනවා. මට වෙලා නැහැ. එහෙම නැත්නම් කියලා ඔබ ඒ කොත්තුකාරයෙක් කෙඹ බෝම්බයක් ගන්න ඇවිල්ලා තියෙනවා. මට හැකයි. ඉතින් කිනෝ එහෙම කෙලින්ම උනට කතා කරන්න එපා. ඉතින් හම්ද ආමි කැම්ප් එකට ගිහිල්ලා පුළුවන් ද බලන්න නිදැල්ලි හැසිරෙන්න. දෙන්නේ නැහැ. යාර ගහනවා ලේබල් එක ආගන්තුකයා කියලා යන දන්නවා. අවල් වෙලා ඇවිල්ලා තියෙන අංකරේ තියෙනවා. හරි චෙක් කරතයි. නම්බරයක් දෙනවා. ඒක ඇතුළට එන හැම හිතවිල්ලක්ම වේදනාව සද්දයක්ම ටැග් එකක් ගහන්න ආගන්තුකයා නම්බර 47 කියලා. මොනක්වත් කරන්න බෑ. ඒකට මොනක්වත් කරන්න බෑ. ඔය ක්ලෝස් සර්කිට් වීඩියෝ කැමරාවකින් කරන්නේ ඉච්චරයි. ඉන හැම ආගන්තුක මොනක්වත් නැහැ. මෙතන පරිපතය සවිකර ඇත කියලා ගහපු ගමන් ඒ බුරුමේ ඉන්නකොට දාන ගන්නකොට ඒ සංඝයයි ඔක්කොම එකට දාන ගන්න. 600ක් විතර 300ක් විතර එක දැන් ඉන්න ඉතින් ටික වෙලා කනකොට පොඩ පොඩ කච කචේ පටන් අරගන්න. ඉතින් සයිඩොට සයිඩොත් ඉඳ ගන්න. සයිඩො කීපතාවක් එනවා මේ ඒ මොකද දාන දෙන කට්ටියත් අපිත් එක්කමයි කන්නේ. ඉතින් දාන දෙන්න ආව කට උපාසකයෝ පැවිද්දෝයි ඔක්කොම. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ මඟුල් විතරකට. ඒ මිනිසුන්ට ඉතින් එදාන එන්නේ උන්ට ලස්සන දැඳගෙන ආභරණ දාගෙන සැරසෙන කියුටෙක්ස් ගා ලිප්ස්ටික් ගාගෙන එන්නේ. ඉතින් සායද සැරියක් විතර කතා කරලා කියනවා. එපයි කියලා. මොකක්වත් ඕනේ නැහැ කවුරු වීඩියෝ කැමරාවක් ඇවිල්ලා එහෙම අල්ලන්න ගියම ඔක්කොම බුද්ධ වෙලා වගේ. නිකන් ඔක්කොම පස්සේ බුදු වෙලා. සායද කොච්චර ගෑ ගැහුවත් අහනවට වැඩිය කැමරා එක එනකොට හරියට කැමරා ටික ගන්න නිකන් ඔක්කොම හැම ඉරියව්වක්ම බලනවා. එච්චරයි සතියෙන් කරන්නේ ඕන කෙලෙසකට එන්න අරින්න ටැග් එකක් දෙන්න. ලේබල් කරන්න. නම් කරන්න. සද්දය සද්දය සද්දය. වේදනාවක් වේදනාවක් වේදනාවක්. කියපු ගමන් පිළිගත්තත් වෙනවා. හැබැයි ඊය මාක් කරලා තියෙන්නේ. කනේ ගහලා තියෙන ටැග් එකක් නටන්න බෑ. එතකොට හොඳ වෙලේ ඒසී මූල කර්මස්ථානයේ මූල කර්ම ඉබේම එතන නැගිටලා එනවා. ඒ නිසා අපි එනේන අරමුණු මෙනෙහි කරන වෙනුවට එනේන අරමුණු හොඳ නරක බලනවා, හරි වැරදි බලනවා, නැති කරන්න හදනවා. මේ හැම එකක්ම අර අත්තට පඤ්ඤා අසුචි මනුසා කියලා එන හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක් ඇති කරන නිසා ඔක්කොටම සමසේ සලකනද අනිවාර්යයෙන්ම මුදුන්පත් වෙන්නේ මූල කර්මස්ථාන. ලෝකේ තියෙන හැම ආගමකටම සමසේ සලකනද නිකම්ම නැගී හිටින්නේ බුද්ධ ආගම. බුද්ධ ආගම විතරයි කියපු ගම මේක නැති බං ගත්තා නේ. එහෙම කියන්න බෑ. බුදුහාමුදුරු විතර එකම සාස්ත්‍රණ වංශ කිව්වේ කිසිම සාස්ත්‍රණ වංශ නමකට නිග්‍රහ කරන්න එපා. දෙන්න සමතන මේක නැගිටිනවා. ඒ වගේ හැම අරමුණම මෙනෙහි කරන්න අනිවාර්ය මූල කර්මත්තානේ නැගිටිනවා. ඒ නිසා අත්තට පඤ්ඤා කියලා කොන් කරන්න එපා. ඒ අර්ථයකට assign කරන්න. එහෙම නැත්නම් ඒකට නම් කරන්න, ඒක ලේබල් කරන්න. ඒකට මේ හේතු කරන්න කරපු ගන්න නැතිලා. ඒ නිසා ලෝකයට වෛර කරලා ලෝකෙට ද්වේෂ කරන එක නෙවෙයි මේ තනි වෙනවයි කියලා කියන්නේ ඒ ලෝකයට කියලා දෙන්න ආපු කාරණා මේකයි මම ඔයාලට ඒ වෙනුවෙන් මම ඔයාලා ලේබල් කරනවා. බැරි නම් එන්න බෑ මේ. මගේ හිතට එන්න ඕනේ හිතවිල්ලක් වේදනාවක් සද්ද එනේන එක එක වෙනේ කරනකොට අනිවාර්යයෙන්ම මූල කර්මත්තනේ මත වෙන මට හිතනවා මේ ගාථාවේ මේ භාවනා කරන කෙනෙකුට ගන්න තියෙන අර්ථයක් තමයි මේක. ඊට ලොකු අර්ථ තියෙනවා මේකේ. මේ අර්ථය කවදාකවත් භාවනා නොකරන විපස්සනා නොදන්න කෙනාට මොන විදියෙන්වත් සංවේදනය කරන්න බෑ. එයා හැම වෙලාවෙම රුචි අරුචිකම ඉස්සර කරනවා. රුචි කරන තාකල් එයා වැටෙන්නේ හොඳයි වඩා හොඳ දෙයකින් හොඳ තත්ත්වයට වෙන්න වඩා හොඳ කද්දාකත් ඇට හම්බෙන්නේ. හොඳ නරක දෙක දුන්නොත් එයා නරක පැත්තට වෙන්න හොඳට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා දේ එනේ එනදී නම් කරන්ඩ මානසිකාරය යොදවන්න යොදලි වෙලා ඒ වයින් හිත දුක් කරදර ගන්න නැතුව ඉන්න දුන්නොත් වැඩියෙන්ම මතුවලා ඉන්නේ මූල කර්මස්ථානමයි. වැඩියෙන්ම ඉස්පන්තු වෙන්නේ මූල කර්මස්ථානමයි. උතුරු කටර කොච්චර පහින් ගැහුවත් ඒක අරගෙන උතුරටමයි. පොල් ගෙඩියක් වතුරට දැම්මොත් ලැබු පැත්තමයි උඩට එන්නේ. ඒ කදාකවත් අලකන්න බෑ. අර එල්ලලා තියෙන බෝනිකට කොච්චර පයින් ගහන්න ගහපු කොච්චර පයින් ගහුවත් ඌ කෙලින් හිටියෝ. කහදලා තියෙන්නේ එහෙම. ආ නේන එකක් අපේ හිත. ඒක නිසා එනේන දේවල් වලට වෛර කරන්න එපා. එනේනදී නම් කරලා එයාට නිසි තැන දෙන්න. දීපු ගා මූල කර්මස්ථාන නැගිටින එක තමයි තේරෙයි. ඒ මූල කර්මස්ථානයේ දා සතිය ඊතුරු සියලු ආරක්ෂා කටයුතු තමයි සලසලා දෙනවා. ඒ නිසා මේ ආගන්තුකෝ පැමිණෙන මේ අරමුණු වලට බයිනරි ලොන්ට වගේ ඉනිමම් බැඳලා ඒක ලොකු කරගෙන ඒක ගැනම කතා කරන මේ දේවල් වලට සම්පප්පලාව කියලා නම දාන්න. කියලා මේ ඔක්කොම ASCII කොහොම හරි මූල කර්මස්ථානයේ මතු කරන්න ඕනේ. ඒකම වාර්තාවට ඉදිරිපත් කරන්න ඕනේ කියන එක කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. එහෙම සාකච්ඡා කරන්න යනවනම් අපිට ගොඩාක් මිනිස්සු අතර සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ආව කාරණාව කතා කරලා ඉවර කරනවා. ඒක කතා කරොත් ඒ ඇත්තට සම්මා වාචා කියන එක ඉස්ලාම් බුදුහාමුදුරු දීලා තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකල්ප හරිනම් පළවෙනි වචන එක තමයි සම්මා වාචා. short to the point. කතා කරන්නේ කතා පොයින්ට් එකට කතා කරන්න ඉන්නහට නෑ. ඊට පස්සේ තමයි සම්මා කම්මන්ත හදන්නේ. අපි අනාගන්නේ අපේ කර්මාන්ත ඇවිලෙන්නේ වචනේ වරද්දා ගන්න නිසා. ඒ නිසා ඒක ඒ ඉදිරියට ධර්ම પરම්පරාවකට ඉඩ දෙනවා. ඒ නිසා භාවනාවේදී හරියට අලකොල මීනකොල වෙන් කරගත්තා වගේ මේ පරිච්ඡේද ඥාණයට යන්න ඊට කලින් හැමදේම කලබලකාරී සැකසිත තැන්වලදී මෙනෙහි කිරීම පුරුදු කරලා මූල කර්මත්තාන්ට නිශ්චිතන් ලබා දෙන්න කටයුතු කළොත් ඒකේන අපි මූල කර්ම ධර්ම ආරක්ෂාව දුන්නොත් ධර්ම විශ්ින් තමන් ආරක්ෂා කරනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි තමයි මූල කර්මස්ථානේ ආරක්ෂා කරලා දෙනවනේ මූල කර්මයෙන් සියලු සමන්ගේ ආරක්ෂක ධර්ම සලසලා දෙනවා එහෙම නැතුව ධර්ම ආරක්ෂාව කියලා කියන්නේ ඔය අනෙකුත් තියෙන දේවල් ඒක නෙවෙයි මෙතන අදහස් කරන විපස්සනා වශයෙන් නිසා භාවනා කරන අයට මම හිතනවා මේක විශේෂ පණිවිඩයක් තියෙනවා කියලා සියලු දිනාට ඒ වටේින් පිංස මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ධර්ම දේශනාව સમાප්තියත් එක්කම ඒකග්ග විශාන සූත්‍රයේ සීමා සමාප්තියත් සිද්ධ වෙනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැයි අපිට පුළුවන් විශ්වාසයක් කරගන්න මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ වෙන කමටහන සම්බන්ධ වෙන කියලා ඉති කීතියක් තියෙන ධර්ම සාකච්ඡාවක නාමයෙන් මේ විශේෂයෙන් කියන්න කරන දෙයක් නැත්නම් අපි හෙත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමෙන් දේශනා වාරයේ ශ්‍රවණ ප්‍රතිවාරය સમાપ્ત කරන්න හදන්නේ තියාගන්න කියලා. දෙකම මූල කර්මත්තානි තමයි. දෙකම ටාගට් බෝඩ් එකේ පිටලෑල්ලයි ඇතුලේ බුල්සයි එකයි වගේ. ටාගට් එකට වැදුනත් ලොකු දෙයක්. මොකද හරියටම වදිනවා නම් තිතර වදින්න එපායි. මොකද ආනාපානේ නම් ඉඳගෙන ඉන්නකොට තිතර වෙඩි තියනවා වගේ. නමුත් කයේ ඉන්නවා නම් හිත පිට ගිහිල්ලා නැහනේ. සතිය තියෙනවනේ. ඒ නිසා දෙකෙන් කොයි එක හරි වෙන්න පුළුවන්. හැබැයි මට පෙන්නලා තියෙනවා ඈතට ඈතට යනකොට ආනාපානේ නම් නැති වෙන්න තියෙන ඊට වැඩි නොදැනෙන්න තියෙන ඊට වැඩි ඊට වැඩිය කල් ගිහිල්ලා තමයි ඉන්න බව නැති වෙන්නේ. ඉරියව්ව නැති වෙන නිසා ඉරියව්ව මේ මැකිලා යන ඉරියව්වේ කියන තින්තෙන් ඇන්දොත් මැකිලා යන අඩුයි. ආනපානේ ඉස්කොන්ට මැකිලා යන තින්තක්. දක්ෂ යෝගාවචරයට ඉඳගත්ත ගමන් ආනපානේ නැති වෙන්න ඉඩ වැඩි. නමුත් මම ඉන්නවා කියන එක ඉඳගෙන ඉන්නවා කියන එක තාත්වික වේලාවක් යනකම් හැරමිටියට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ මේ වෙනස තියෙනවා ආධුනිකයට මේක වැඩක් නෑ. ආධුනිකයට ඕන කරලා තියෙන්නේ කොහොමද සතිය පිහිටවන්නනේ. සතිය පිහිටනකොට මම ඉන්නවා කියන එක මත හෝ ආනපාන මත කොයි එකකින් හරි යාර කියන්නේ ආධුනික මනසක් නවක මනසක් ඇති කරගන්න. මේ ප්‍රශ්නේ මම උත්තර දෙන්නේ පුරුදු කෙනෙක්ගේ පැත්තෙන්, දක්ෂයෙක්ගේ පැත්තෙන් බලන්න. කන්නාට වාසේ කියන්නේ නෑ මූල කර්මස්ථානයේ ඉන්නකොට අමතර සිතිවිල්ලක් කියන්නේ ද්වේෂ සාගත සිතිවිල්ලක් වගේ ආවොත් ඒක දිහා පොඩ්ඩක් බලන්න කියලා. ඒ අමතර සිතිවිල්ලේ බලන්න ඕනේ මොන වගේ දේවල්ද මුලමෙදාකට නැත්නම් නෑ මෙතන හිතවිල්ල නම් කරන එක විතරයි කරන්නේ. ඒක විතර හොයන්න යනවා කියලා කියන්නේ ආනාපානට අනදර කිරිල්ලක්. හිතවිලි කිසිම දෙයක් द्वेष සහගත නැහැ. හිතවිල්ලට द्वेषය ආරූඪ කරන්නේ බලන කෙනාගේ හැටියට තමයි. ලෝකයේ කිසිම දෙයක් රාග ద్వේෂ නිස්සෘත නැහැ. තමයි බලන්නේ දෘෂ්ටි කෝණයක බලන කෙනාගේ හැටියට තමයි ඒක වෙන නිසා සිද්දෝයසාගත හිතවිල්ලක් කිව්වොත් එහෙම ඒ හිතවිල්ල කරන් තියෙන අනදරේ කරලා ඉවරයි. හිතවිල්ලක් විතරයි බලන්නේ. ඒ හිතවිල්ල නැවත නැවතත් එනවනම් ආනාපාන කරන්න දෙන්නේ නැති තරමට එනවනම් විතරක් අපිට තේරෙයි වැඩිපුර ඇසුර නිසා. එයාගේ හිතවිලි බලු කියන්නේ මට රාග හිතවිලි වැඩි, ද්වේෂ හිතවිලි වැඩි. ඒ බව දැනගන්නකොට එයා දැනගන්නකොට මේක ඉන්නා තාක්කල් සතියේ නෑ. හිත කැඩිලා. මූල කර්මස්ථානේ පිටපැන්නලා ද්වේෂය නම් ගොඩක් කලට එන්නේ අතීතේ අනාගතයේ තමයි රාගයට නැත්තම් ආශ කරන දේවල් එනේ වයිත් පොඩි පොඩි මේ නීති න්‍යාය ධර්ම තියෙනවා. ඒව බලන්නේ භාවනා කරන්න දෙන්න තරම් හිතුවිලි එනවනම් විතරක් ඒ හිතුවිල්ල මොන වර්ගයේ එකක්ද කියලා බලන අතීතයේ එකක්ද ද්වේෂ සහගත එකක්ද අනාගතයේ සැලසුම් සහිතාගත එකක්ද කියලා නම් කරන්නේ එන හොරා පොලිසියට අහු වුණාට පස්සේ උගේ ඔක්කොම තොරතුරු ටික ගන්නවානේ. ඊට පස්සෙ ෆයිල් එකක් දාලා කියනවනේ ඊට පස්සේ අහුවෙන්න එපා. ඔබ තොරතුරු ඔක්කොම තියෙනවායි කියලා. ඒ වගේ Tamanට ගෙටක වදින හොරෙක් අහුවෙච්චා මේක නිකම්ම අතාරින්නේ නැහැ. උට අච්චු කරනවා. අච්චු කරනවා කියලා කියන්නේ ඉස්සර හංගඩු ගන්න. හංගඩු වල තමයි අච්චු කියලා කියන්නේ. හංගඩු ගහන්න තමයි හංගඩු ගහනවා කියලා ඒක නරලේ කොටනවා. බලු අඩිය. දු සුඹරේ බඳින්නේ බලු අඩිය වහගන්න. සුඹරේ බඳින්නේ සුඹරේ බඳින්නේ බලු අඩිය වහගන්න. ඒගොල්ලෝ රජුව කොටනවා මෙතන පේන්නේ නැති වෙන විදිහට. පේන විදිහට ඌ හොරෙක් කියලා පෙන්නන්නේ. අපි කියන්නේ IRC කියලා. Island Recognized Criminals. එයා ලේබල් කරන්නේ ඒකට. මූල කර්මත්තානේ ලේබල් කරන්නේ ඒකට නෙවෙයි. වැඩි වෙලා ඒකත් එක්ක ඉන්න ඕන කමට. අරක එන නිතර නිතර එනවට එයාට නම්බර් එකක් දෙනවා. අසවලයි කියලා මේ මොකාට දෙන්නේ කියලා බලන්නේ ඒක හරි අමාරු යෝගාචර හුඟව දෙනෙක් මේ මෙනෙහි කිරීම අනවශ්‍ය විදියට කරනවා. එහෙම නැත්නම් මෙනේ කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න ප්‍රශ්න මතුවෙන ඒක නිසා. ඉතින් ඒ නිසා ඒක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඒක සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ කවදාද? මූල කර්මස්ථානයත් එක්ක වැඩිපුර අසු කරන්න පුරුදු වෙච්ච එක්කනට ওই ප්‍රශ්න කියලා දෙන්න පුළුවන්. තාම මූල කර්මස්ථානයත් ඉස්මතු කරගත්තේ නැති කෙනාට, يعني තාම භාවනාව සමතේවත් පටන් ගත්තේ නැති කෙනාට එයාගේ ඒ කේස් එකේ හැටියට උත්තර දෙන්න. හරි අමාරුයි මෙනෙහි කිරීමමයි උත්තරේ. නමුත් ඒක වඳුරට දැලිපිය හවුනා වගේ ඒක අතාරින්න වෙන වෙලාවක් වෙනවා. සමහර වෙලාවක අතාරින තැන දන්නේ නැහැ. සමහර අතාරිට පස්සේ ආය නැවත පාවිච්චි කරන තැන දන්නේ නැහැ. ඉතින් ඒකට වඳුරට දැලිපිය හවුනා වගේ මෙනෙහි කිරීම කරතර කරගන්න. ඒක ඉවල මහාශී ක්‍රමයට බයින්. මේ මෙනෙහි කිරීම කරන පටන් ගන්න තියෙනවා. මෙනෙහි කරනකොට කොහෙද මේ මේ මේ භාවනාවක් කරන්නේ? අර එහෙම කියලා ඇත්ත. දිගටම මෙනෙහි කිරීම කර කර ගියොත් භාවනාවට බාධායි. ෆස්ට් ගියර එකේම කාර් එක එලෙව්වොත් එන්ජින් එක අවුත් වෙනවා. මුස්කිර එක ගිහලා ඕනලාට සෙකන්ඩ් එකට දාන්න. ඊපස්සේ තර්ඩ් එකට. හැබැයි බරගන්දක් આવොත් ආයෙ සෙකන්ඩ් එකට දාන්න ඕන. ආයෙ ෆස්ට් එකටත් දාන්න ඕන. ගියර් එක මාරු කරලා ගියර් බොක්ස් එකෙන් ගියර් එක අයින් කරන්න එපා. ගියර් බොක්ස් එක තිබිච්චාමයි. ඕන වෙලාවට අපව දාගන්න තියෙනවා. අන්න ඒ වගේ ඒක ඒක හරි අමාරුයි මේ මේ මෙනේ කිරීම. උඟා දෙනෙක් මේ මොන්ඩිසෝරි කියලා පැත්තකට ලක් කරන්නෙම නැතු ඉන්නවා. සමහරු මැරණ ගම්ම කරනවා. දෙකේ එක්කෙනෙකුටවත් මධ්‍යම ප්‍රතිපදාව හොයන්න බෑ. මම දන්නේ මම කියන මේ දෙන උත්තරයෙන් මහත්යක ප්‍රශ්නට උත්තර ලැබුණාද කියලා. නැයි එන්නම් අපි මේ සිතාවතා જાති ගාථා සජ්ජහනා කිරීමේ අපි